හැමදාටම සිරුවන් සරණයි අද 2017 නොවැම්බර් මාසයේ 4 වෙනි දිනදා ටිකක් කාවිලාවෙන් සවස් දෙකමාරට ආරම්භ වෙන සවන්ස් ඉතිරිස යුරෝපා කර්ණ මිතුරන් හා එක්ව ඒ වගේම ලෝක වාස්ඥානිකුත් කර්ණ මිතුරන් හා එක්ව කරන ධර්ම සාකච්ඡාවන් ආරම්භ වෙන්නේ අද අපිට අනුග්‍රහය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවට සම්බන්ධ වෙනවා පූජ්‍යපාද පාලුගම දීපානන්ද ස්වාමීන් වහන්සේ සහ ඒ වගේම අපිට ධර්මයෙන් ධර්ම කර්මවත් කර දීම සඳහා නිය දැතේ නෙදසිංහ මහත්මයා ස්වාමීන් වහන්සේවත් නෙදසිංහ මහත්මයාවත් ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී සාමනට ශිෂ්‍යලෙස වෙනුවෙන් අපි පිළිගන්නවා ඒ වගේම මම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේට යොමු වෙනවා අද දවසට අපිට ලබා දෙන්න ලෙස ස්වාමීන් වහන්සේ ධර්ම සත්‍යයි දෙවියන් සරණයි කියන මුද්‍රණාට අද අපේ මේ ස්ථානයේ ඒ ගමේ වල ජීවවතන පොඩි ආන්දරනාසේ වැඩ සිටිනවා. ඒ වගේම ජයචන්ද්‍ර සිංහ මෙතුමා පෙවෙන සිටිනවා. දැන් ආගච්ඡාවට අවශ්‍ය කටයුතු සියල්ලම සූදානම් වෙලා තියෙන්නේ. මම ඊටම කරුණාවෙන් ආරාධනා කරනවා ජයචන්ද්‍ර සිංහ මෙතුමාට ඒ ආගච්ඡාව ඉදිරියට පාත්කරගෙන යන්න කියලා. සම්මා සම්බුද්ධයයි සියලු දෙනාට ගෞරවණීය පාල්ගම දීපානන්ද විදාන අපේ මේ සමරගත ධාරේ පරිවේනාධිපති ස්වාමීන් වහන්සේ වගේම අපේ අනිකුත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනා වහන්සේගේ අවසරයි ඒ වගේම මෙම ඉල්ල මෙම වැඩසටහනේ මේ රූපාධර්මසාරට විවිධ රටවලින් වෙන සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් දෙපාණයකට අවසර පතනවා. අද අපි පවත්වන ධර්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න. සදැහැතුනි පින්නතුනි ඔබ සියලු දෙනාම අධිකා මාදරයෙන් සාදරයෙන් පිළිගනිමින් එවන සදාන නිවන මෙව සංවිධානය කරන සමා සමා ජයන්තුමා සියලු දෙනාටම අපි ආශිර්වාදය උඩ කරමින් මේ වෙලාවේ මේ සාකච්ඡාව ආරම්භ කරන්නයි සැකසනාද. අ සුසිත මහත්මයා මේ සඳහා මේ ගැන කතා කරන වෙලාවේ මානුවාද අපි මොන විදිහේ මාතෘකාවක් කරනවාද කියලා දෙද්දී මම මම අකුවා මේ අපි කැමති එකකින් කරා කමක් නැත කියලා. එතුමා ඒකට අවසර දුන්නා ඒ නිසා මම මේ වෙලාවේ තීරණය කළා ගිය මාසෙත් අපි සාකච්ඡා කරමින් මතක් කතා කරන අවස්ථ කුමාරණයක් තියෙනවා. ඒ තමයි මේ වෙනකොට මේ ධර්මයේ පිළිබඳව ලංකාවේ ඒ වගේම ලෝකයේ විවිධ රටවලත් පැතිරීම් පවතින මේ ධර්මය විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරන බුද්ධයන්ගේ වැඩසටහනක් යාපුතියක් මේ ව්‍යාපාරයේ මේ ව්‍යාපෘති මේ වැඩසටහන පිළිබඳව පැහැරක් එහෙම නැත්නම් මේක මොන වගේ එකක්ද කියන එක පිළිබඳව පැහැදිලි කිරීමක් තමයි අද මේ කරන්න හදන්නේ. මොකද හුඟක් දෙනෙක් මේක ඉතින් විදිහටගෙන ඉන්නවා. බොහෝ වෙලාවට මට හමු වෙන කිවිවිදි හුඟක් දෙනෙක් බැලු බැලුමට මේක බොහොම හොඳ දෙයක්. එහෙම නැත්නම් මේක මේක වැරද්ද මොකද්ද කියලා අහන කරමට යම් යම් දෙනා මේ කාරණේ පිළිබඳව ඉන්නේ ඒ ඒවා මම කැමති පළවෙනිම මේ පිළිබඳව අරුණාරණ ඉදිරිපත් කරන්නට ඊට මුලින් මම ඔබට මේ මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා කිරීම පිළිබඳව ධර්ම දේශනාවක් ධර්ම දේශකයන් වහන්සේ ධර්ම සමාන දේශනාව කියන එක පිළිබඳව කරුණාරණ දේශනා කරලා තියෙනවා. අපි බලමු මේ බුදුරජාණන් වහන්සේ මුලදීම බුද්ධත්වයට පත් වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ කල්පනා කරනවා මට මේ ගුරු නැතුව අපි ගුරුවරයෙක් නැතුව ආශ්‍රය කරන එක දුකක්. ඒ නිසා ගුරුවරයෙක් වශයෙන් කවුද මම පත් කරගන්නේ. ඒ උන්වහන්සේ කල්පනා කරනවා උන්වහන්සේ සීලයෙන් ධර්මයෙන් එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් බුදුරජාණන් වහන්සේ ලබාගෙන තියෙන ඥාණයෙන් කිසිම දෙයකින් උන්වහන්සේට උගන්වන්නට හෝ උන්වහන්සේට වැඩි කෙනෙක් මේ ලෝකේ කවුරුවත් නැහැ. මාර්ගය කියන්නේ සිද්ධියේ සිද්ධියේ තියෙන්නේ. අනුත්තරනිකායේ සම්පනිපාතයේ එහෙම නැත්නම් සම්සයන්ති පොත්වල දෙවෙනි කාණ්ඩයේ හතරි හතරේ දිගුවේ පඨම උරුවේක සූත්‍රයේදී. ඒ පඨම උරුවේ සූත්‍රයේ සඳහන් වෙන්නේ බුදුජානක මහන්සේ වෙලාවේදී බුද්ධත්වයට පත් වෙලා උපිල් දරමින් ඉන්න වෙලාවේ. උන්වහන්සේ කියනවා මේ මාත ගුරුවරයෙක් එතෙන්දී උන්වහන්සේට පේනවා පෙර බුදුරුන් සියලු දෙනා ධර්මතාවක් වශයෙන් බුදුරුන් අනුසාර කරන්නේ. මේ ධර්මයේම තමයි කුමරයන් පවත්ගෙන යන්නේ. සාමාන්‍ය ධර්මයේ ගන්නවා කියන. ඒ තමයි ධර්මයේ කියලා කියන ඉතාම වැදගත් දෙයක්. ධර්මයේ බුදුජානක වහන්සේ බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් ගරු කරනවා නම් ඒහා සමානවම කර කරන්න ඕන ධර්මයේ මොකද උන්වහන්සේගේ ගුරුවරයා ධර්මය. ජනිතක උන්වහන්සේ යථාවාදී සදාකාරී කියලා කියනවා. උන්වහන්සේ අන්තයක් දේශනා කළා නම් මේ දේශනා කළේ උන්වහන්සේ කරන දේමයි. උන්වහන්සේ මත්තාන මේ කලේ උන්වහන්සේ දේශනා කළා. උන්වහන්සේ දේශනාවයි උන්වහන්සේ ඉස්සයි ආවයි එක වෙනකක් නැහැ. බුදුහාමුදුරන් ධර්මයන් ධර්මයන් උපයාසනාසේ කියන දෙකක් එක වගේ කාරණයක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ උත්තර විනයාපාන අවස්ථාවේදී ආනන්ද හාමුදුරුවෝ අහනවා. ස්වාමීන් වහන්සේගෙන් පස්සේ අපි කවුද පාස්තුවරයා වෙන්නේ. එතෙන්දී උන්වහන්සේ වදාරණ යෝගෝ ආනන්දමය ධම්මෝච විනයෝච දේශෝ පඤ්ඤාසෝතෝ වාක්‍යයෙන් සත්තා පිළිකායනවවරණේ පාස්තුවේ බුද්ධ ජයන්ති මුද්‍රණයේ දෙවෙනි කාණ්ඩ 242 දෙවෙනි පිටුවේ සඳහන් වෙනවා. ආනන්දේ මෞර්තියම්ගේ ධර්මයක් දේශනා කළා. ආනන්ද විනයක් පනවල තියෙනවා. මේ මාගේ සාස්තුවේ. ඔයාලගේ මාගේ මනා බුදුරජාණන් වහන්සේගේ ගුරුවරයා ධර්මය බුදුරජාණන් වහන්සේ අපට සාස්ත්‍රය අවශ්‍ය පානවල කියන ධර්මය. ඒ නිසාම මේ ධර්මයේ දේශනා කිරීම විනෝදයක් පිළිවක් විතර වැඩක් නෙමෙයි. මේක ඉතාවට කියාට ඒ කෙනාට ඕන ඕන විදියට මේ ධර්මයේ විකෘති කරමින් දේශනා කරන එක ධර්මයට කරන අපාදයක්. ඒ නිසා ඒක සමහර වෙලාවට ඒ ධර්මයේ විනාශ වීමට හේතු වෙනවා. නිසා මේ තමයි ප්‍රවේශණය කළ යුතු වැඩක් මේ ධර්මයේ කියලා විනාශ කරනවා කියන ධර්ම දේශනා කරනවා කියන්නේ සාමුද්‍ර ජානමා. හරිද? අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සීල සූත්‍රය. අංගුත්තර නිකායේ බුද්ධජාති මුද්‍රණයේ තුන්වෙනි කාණ්ඩය. 194 වෙනි පිටුවේ තියෙන සීල සූත්‍රය. මේ සීල සූත්‍රයේදී උන්වහන්සේ වදාරනවා මේ සිංහයා පිළිබඳ කතන්දරයක් උන්වහන්සේගේ පිළිගැනීම වදාරනවා. සීල ඊහෝ වික්කවේ විකරාජා සායන සමයන් ආශ්‍යානික්කම තියාශ්‍යානික්කම විස්සාවි සම්පදිනේ ආකාරයෙන් මාතෘකාව මහණි. මේ සිංහයා හැන්දෑවට තමන්ගේ නිවාසය කරන නැත්නම් වාසය කරන තැනින් ගුහාවේ එළිය දෙනවා. ඇවිල්ලා ඇඟමැලි කඩනවා. ඊට පස්සේ සමස්ත රබර විස්සාව බලනවා. බලලා උමරක් සිංහනාද කරනවා. සිංහනාද කරලා පොදු හොයා යනවා. එහෙම යනකොට සමහර වෙලාවට ඇතෙක් හම් වෙන්න පුළුවන්. එතන සමහර එනවා නම් එතන දරියක් කරනවා නම් බොහොම සක්කච්ඡංගිය මහානන්දයේදී නොමතක් කරච්චා. බොහොම සකස්ස තමයි මේ ධර්මයේ වැඩි කරන්නේ මොකද අවභාවය ගියා කරන්නේ නැද. ඒ වගේම ගවයේ හම්බුණා, දීනේ හම්බුණා එහෙමයි මේ මොන සතේ සම්බෝධනා කියන තමන් තමන් උපාරක්ෂා වෙලා තමන් මේ බොහොම සකස් වෙලා තමන් කුලව කරන්නේ උන්වහන්සේ වදාරනවා උද්දකානාපිකලා පොඩි පස්සේ අන්තිමකෝ අප ඉලාවට බලලේ කායික කරන්තු උදාහරණයක් හම්බ වුණා. අත්තකන්නේ අනේ මේ උදාහරණ කරනවා තේන්නේ කියලා නෑ ඉතාලම පහසු තමයි සකස් වෙලා තියෙන මොලේ හේතුව. සංකේතු මාමේ යොක්ක පතෝනස්ස අපේ සම්ප්‍රදායිකව අපේ සම්ප්‍රදායෙන් එහෙම නැත්නම් සුත්‍රේ උදාවේ ඌේ ගමේ පිට පණින්නේ සදා කැමති නැහැ. ඒක තීතම් සදාපවා පිළිසන්නා කියන සදාපවා උදයානහ වෙන්නවා ඒ තමන්ගේ මාර්ගයේ ගමන් කරන්නේ ඒක ප්‍රකට කරන්නේ නැහැ ඒකෙන් පිට පණින්නේ නැහැ. ඒ න්‍යායෙන් පිට පණින්නේ නැහැ. නීතියෙන් පිට පණින්නේ නැහැ. ඒක පණින්නේ නැහැ. එතෙන් උදයානහ වදාරනවා සීවෝති වික්‍රේ රසාගතම් කියන අනිවචන සිංහා කියන දෙකෙන් වදාරන්නේ මහානෙනි මේ උදී ආගයනවා. සතරේ යාකෝටි කියන සාගත පරිසරයන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන අපි කරලා කිද්දමාස 30 ආදාන ඒක තමයි සිංහාදී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වේදනාව තමයි සිංහාදී එතකොට පික්කුණා කියන ඉතිරි සාගත ධර්මයේ ඉස්සුවට ධර්ම දේශනා කළා ඒ වගේම දික්කුණී නම් දික්කුණී දේශනා කළා වාසකාණන් වාසකයන් දේශනා කළා වාසකාවන් දේශනා කළා සත් සාන්තියේ බුදුරජාණන් වහන්සේ පහස්ව දේශනා කරන්නේ මොන පිළිවෙලට දේශනා කරන්නේ නොවසක් කරලා අපි ඒක දේශනා කරන්නේ නැත. සූදානම් වෙලා දේශනා කරන්නේ කොහොමද? ඇලකින්නේ දේශනා කරන්නේ. අටුරු පස්සේ බුදුහාමුදුරු පෙන්නනවා වික්‍රිකලි පස්සපත්ලා කියන විදිහට විතරක් නෙමෙයි. බුදුචාරණ ආමාන්‍ය මනුස්සයෝ. ඒක බුදුචාරණ කියන්නේ ආමාන්‍ය මනුස්සයන්ට අන්තමතු අනුමතෙන් අන්නවාර අන්නවාර මේක අර ඔය කනකොල ටිකක් කපාගෙන යන එහෙම නැත්නම් වැදගත් කරදරයක් කාර්යයක් කරනවා දේශනා කරලා පස්සක් සම්පකප් දේශනා කරන්න යනවා. මොකද හේතුව? තාක්ෂණය. හේතු නම්නරක්ති හේතුකාරකදා ආගාව සහාරජන අන්තිධාර්මයේ ගුරු කොට වාසය කරන්නේ ගුරු සභාවකයන් වගේ ගුරුවරයා ධර්මයයි. සාමකාර ඒ ධර්මයේ සභාවකයන් වහන්සේ ගරු කරන හින්දා තමයි දේශනා කරන්නේ කාටද දේශනා කරන්න කොහොමද කියලා එතන මෙන්න මෙන්න මේ අර්ථය. දැන් මම මේ සූත්‍ර දෙක ඔබට ඉදිරිපත් කළේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරන කෙනෙක්. මේක ධර්ම ගෞරවයේදී තෝරන පොතේ කියන දැන් මේ අලුතෙන් ලැබෙලා තියෙන ගෞරවයේ කියන ලක්ෂණය තමයි ඒගොල්ලෝ කියනවා. ඉතින් දේශනා කරපු ධර්මයේ දේශනා කරන ගැඹුරින් දේශනා කරන සාහෘද වාතාවරණය කියලා කියන්නේ ගැඹුරට කියන ආරාධනාව කියන්නේ. අපේ ඉස්සරහට වගේ කරනවා මේක ඒකකින් මූලික කියලා කියන්නේ සරලව කියන්න ඕනේ. ඒ සරලව කියන්න ඕනේ නම් මේ කියන්නේ මේ සාමාන්‍ය ග්‍රාම්‍ය භාෂාවෙත් නැති වචන පද හදා ඉදිරිපත් කරනවා මේ. මේක අත්‍යන්ත දෙයක් මුද්‍රජානන වහන්සේ නොකරන දෙයක්. ඒ කියන්නේ දැන් ඕතරිය සූත්‍රය. අපි කියන ඕතරිය සූත්‍රය. ඕතරිය සූත්‍රයේ තියෙන උපමාව. දැන් උපමාවක් තියෙනවා. මරණක විලකට උදවුන් මෙත්තා මුල පිළිනාපේ කිසිදු නොකතා කියලා වෙනතරාවේ කියනවා පරිපත්‍ය ඒක පොතේ සූත්‍රය උපමාව තමයි අරන් තියෙන්නේ. තෝරේ ඒක කියන්නේ පස්සේ කියනවා. බලපත් බලේ කියලා නේ. කැලේ යන්නේ නැහැ. මොකද ආවම කැලේ දෙකක් වරගින්නේ. වරගින්න වෙලා අන්නෝට තුන්ය අවදාහම ගෙදිනවා. අහ සාහනක නගින්නත් නෙමෙයි පුළුවන්. මේ මොහොතේ ගහුවට නගින්න නැගලා ඉතින් මම බොහෝ දුරේ කොහෙවත් තිබුණ නැතුව ඒලා ඉවිලා ඉතින් ඒ නිසා මේ මන්දට බොහොම හම්බෝදයි පඩාගෙන දැන් ඉතින් මේ මේ ආප්‍රිකේ භාගයක් අරගෙන යන්න ඕන කියලා හදලා මේ මන්දේ අන ගමන් තවත් අපුරු පුඩ පුරවන ඔය අද ප්‍රිතාවොස්සේ කියනවා ඒ මන්දයාගේ පොරොවු කියනවා මන්දයාගේ දමේ දරකම් පානවා මන්දේ වේදෝ දැන් මේ මන්දේ ගන්නවා ඒ මුතර පඩේ අදාළ මොකද කියන හොදන්නේ නැහැ. වටේට බැලුවොත් කොහෙවත් ඉලියක් අත් බැලලා නැහැ. හැබැයි ඒක තියෙනවා පේනවා. මේවන මේවා දැන් කරන්නේ මේක දැන් මට නගින්නත් බෑ මට තියෙන කලේ තියෙන යුනිවර්සිටි එකක් ඇත්තේ නැහැ. ඒකට නම් කපනවා. උඹටද ගෙඩි ගන්න. දහ කපලා විමදාන ගෙඩි ගන්න වෙනවා. ඒකට ඒක වෙන උපමාවකට කියන්නේ අර ජල සාරණ ආදී ස්ථාවර මනුස්සය විනාශ වෙනතු මේක සම්පත පිළිවිල ඉන්නවා කියන කතාව. නමුත් ඒ උපමාව කරලා පුළුවන් කියනවා. මේ ඉන්න මේ අත්ෙන් ඇවිල්ලා ඉන්න පිරිස් කර්මය පාඩම් වෙන ධර්මයේ තියෙන කර්ම පාරණා පිළිබඳව යම් පාඩමක් හදාගෙන ඒ පාඩම කියන්න වනපද දන්නේ නැහැ. වනපද කියන්නේ පාළි දන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලෝ කරන වැඩේ අර ධර්ම පද Tamanට ඕන විදියට පද හදනවා වෙනස් කරගන්නවා. ඒක හරියට කියන ආකාරයට ප්‍රමදාගෙන පිළිගන්න හදනවා වගේ වැඩක්. අන්තිමට ඇද වැටෙන්නේ මේ ධර්මයමයි. මෙන්න මේ විදිහේ කාරණයක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනා ඊළඟට බුදුරජාණන් වහන්සේ අනුත්තර නිකායේ රතුපරිපාදයේ මේ ධර්ම දේශනා කරන පුද්ගලයා අතර දැන් පිළිමව දේශනා කරනවා. ඒක දී සරණයි පින්කාණි උපජාති උදේ 266 වෙනි පිළිතුර. ඒක කියනවා මේ ලෝකේ එක්තරා ධර්ම කතිකේ දැන් අපි දැන් මේ බලන්නවානේ. දැන් මේ මේ මිත්‍රි ලෝකේ මේ රැවිලා ලෝකයේ මේ මිලා ධර්මයේ ධර්මයේ කියලා විදේ කරාම මේ කියලා එකක් එක්ක පිටපත් යනවා කියලා. කරාට වෙනස් ක්‍රමයක් පිළිවෙලක්. හරි මෙන්න මේක දැන් මෙතන කියනවා මේ තීර්ථ දේවා අනේ තීර්ථ දේවා කියන්නේ සායලා ප්‍රතිපිච්ච කක්කුවා දැන් සාස්තුව වගේ අපි හිතුවා පිටපත් යනවා. එතකොට මේ යන අය කොහොමද විදියට බලතියි? දිගින් දිගට බලතියි. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝක මේ සාමයේ ඉන්න සමහර ධර්ම කතික. ඒක කියන්නේ කියනවා පියා කියන්නේ ස්වල්පයයි. කිසිම හරයක් නැති කරලා අපේ හරවත්තේ හෝ නිකම්දේ තේරුම් ගන්න පුළුවන් බුද්ධියක් තියෙන එහෙමත් දැනුමක් තියෙන අය නෙමෙයි. ඒ පිළිස්සම ඒ මතයේ කතිය ධර්ම කතියේ කොටපත් වෙනවා. ඒකේ හේතුව අනුත්‍ය අර කියන කාරණා මේ ධර්මානුකූල දේවල් නෙවෙයි මොන ධර්මයේ විකරණ වෙලා කළා කියන්නේ හැබැයි ඒක විකෘතියක් බව තේරුම් ගන්නට අමිසුන්ද මොලයක් යනවා අවබෝධයක් නැහැ. ඒ නිසා ඒ විදිහට නැත්ේ කුකිර ධර්මකට කියෙක් වෙනවා. මේ මේ අනුත්‍ය ප්‍රතිපාදයේ බුද්ධිස්තුන්ගේ කාලෙදී තියෙන කායේ පිළිවෙල. තවත් ධර්මයක් ඉන්නවා කියන්නේ වර්ගයයි හැදේම කරවා. අර්ථවත් අර්ථානිසයි. අනකේ නිකුත් සම්දේ සම් අර පුළුවන්. ඒ මුදේ හරි යාදාමදී කොටවත් දැන් උඩ ඒ දෙවියන් තුමනි. තවරේ කෙනෙක් බොහෝ දේවල් ඉතින් කියලා කියා වෙනවා. ඒක අරවදේ නිසම් දෙන්නේ නිසම් දේවල් මේ ධර්මානුකූල ධර්මයන් කිසි විදිහකට කරලා තියෙනවා. හැබැයි මේක නැහැ මේක හරවත් නිසම්ද මේක අර්ථවත් කරලා තියෙන කියලා ඉගෙන ගන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. ඒක නිසා මට ඒක ඉවරයක්. ධර්මවත් ඒක වටපත් වෙනවා. තව එකේ කියන බොහෝ දේවල් කියනවා ඒවා පරලක් වහන දේවල් කවුදින් කවුදේ තෝරා ගන්නවා ඒ විදිහට මේ පුද්ගල ධර්ම ඔතකොට වෙනවා ධර්ම නැති කියලා ප්‍රශ්න මේක තේරෙන්නේ ධර්මයන් කියන්නේ ඇත්තටම ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ඥානය තියෙන හරියට බැරි තේරුම් ගන්න පුළුවන් මේකම බෑ හැබැයි තව දෙන්නේ කියනවා ඒ දෙන්න ධර්මයන් කියලා කියන්නේ අර අර වටපිටාවේ ඉන්න මිනිස්සුගේ තේරුම් ගන්න මේක හරියට පුළුවන් දීලා ඇතිවෙනවා කියලා. එතකොට ඊළඟ ප්‍රශ්න තමයි මූලික කාරණාට පරිවිපත් කරලා තමයි ඊළඟට මේක මේ කාණ පිටෙන්නවා තව ප්‍රශ්නයක් තියෙනවා. මේ යන පිළිස් දැන් ඒ අය ඇවිල්ලා අලුතෙන්ම කඩාගෙන වැඩි කරගෙන ඉන්න මේ සාසනය. මේකේ යම් යම් යාපෘ දින අනුසාරයට ඇදී එන්නේ ඒ පුද්ගලයන් පිළිබඳව මේක මේ ඉතිරිලා දැන් අවුරුදු හතරක් විතර මේ කාලය තුළ මේක පැතිරෙලා ආවා. මේ පැහැදිලි වෙන එනකොට මේක මේක ස්වරූපේ ඒක වැරදලා පිටිපස්සෙන් කාල් පිටක් දුවන. ඒ පිටිපස්සෙන් දුවන කාල් පිට ඇයි මෙහෙම යන්නේ? මේකොල්ල බොහොම ඉක්මනට මේ ආපු එකක් මේ විදියට මෙච්චර කාලයක් මේ සාසනයේහි විශාල මේ සාසනයෙන් වැඩාගෙන මේ ධර්ම සම්ධර්මයේ පිළිකරලා දෙන්න කුංචි කාලේ සම්පාදා ගිහිල්ලා මේ ආමුදුරණ ධර්මයේ ඉගෙනගෙන ආමුදුරගෙන් හැදිලා දාන සීල භාවනා කරලා ඉතින් පිටාම් කරලා කිවිරෝ විදියා ඉන්නවා නිවන් දැක ගමන යන්නේ මම දකිනවා කියන්නේ මේ හැමදේම වුණා මෙච්චර කාලයක් දැන් අන්තිමට ඒ රූප ස්වාමීන් වහන්සේලා නිගාන්තේ මොනක්දන් ජයසිංහ කියලා උන්වහන්සේට කරා මිදින්න මේ පිළිසු පස්සේ ඇයි මේ මෙතන ඉක්මනට මිනිස්සු යන්නේ මේ පිළිබඳ විස්තරයක් තියෙනවා අනුත්තර නිකාය තුන්වෙනි කාණ්ඩේ 268 වෙනි පිටුවේ අනුත්තර නිකායේ තුන්වෙනි කාණ්ඩේ දෙවිය අටවෙනි පිටුවේ මෙන්න මෙහෙම කමෙක් හා මිනිස්සු. ඒ පිළිබඳ සූත්‍රය කියන්නේ අවජානන සූත්‍රය. අවජානන සූත්‍රය. මේ අවජානන සූත්‍රයේ පස්සේ පළවෙනි කෙනා තමයි පංචේනිකේ මුක්කලා බන්තෝ සංවිධාන ආලෝකත් නිසා ස්වා අවජාන. අපේ මිනිස්සු ඉන්නවා. සීලාවම් කරනවා. සමාධියන එකට විතරක් අවම කරනවා. ආදෙන්නේ මොකෝ හෝති ඕනම දෙයක් මාර්ගන ලැබෙන්න මට අරගෙන ඉන්නවා ඉන්නවා ලෝලෝ හෝති ඒ කියන්නේ විශ්වාසයක් කියන්න බෑ ඉතිර නෑ අදලා අ පස්සේ කියන මන්දෝ හෝති මෝ මොකෝ අමන් මන් ලෝරියට කිසිම දෙයක් තේරුම් ගන්න පුළුවන් වෙන ඒ පස්සේ ඉන්නවා මේ පුජ්‍යලේ වදින හරි නෑ බල පතන්නේ පුබ්බනෝ දස්වාව냐 කවුද දීලා අවමන් කරන්නේ කියලා இதை வைக்க வேண்டிய முக்கிலும் முக்கிலாத தேர் தீவிரமின்ற பாடத்தை நான் ඉවරදී උපතේදී මොන ආවුරුවට දෙනවා කියලා කියමු ගියේ ඉවරලා අපි. කියන අහන්නේ අයම් පටිගන්න මේ අපි දෙනවා මේගොල්ලෝ කාලා ඉන්නවා. කියලා ඉතිවිලමයි. ඉල්ලා දීලා බින්කලා බින් අනුමෝදන් කරලා කොමාගේ ඥාතියට පින්නවල ඉවරයි. ඊට පස්සේ ආපහු ආවුරුවට බලනවා අපි දෙන්නවා. බලනවා කියලා. මේ පළවෙනිම අපිට මේ ආවුරුවට දාන්නේ කියන්නේ දෙන්නේ පතන්ජලි ක්‍රේ මුකලෝ සංවාසේන අවජානති එකට ඉඳලා එකට ආශ්‍රිත කාලයක් නැවෙන්න ආයමයිනෝ ඒක ඔබ ඉදිරි ක්‍රේ මුකලෝ මුකලේ අපි සංවාදති දේවා ඊනවා අවුරුදු දෙක තුන වුණ වාසය කරනවා සමාජ ජීවිත ඉඳලා තව සේවක මාතු වාසය කරන මහලාපේ කරන ඉතල පරම්පරාවකට ඇදිලා ඒ ඔක්කොම කරලා ඉතින් පස්සේ කියනවා සමේනාසම මෙහෙම කිව්වට පස්සේ අපෝ කියලා නේ නැතුණි ඉතින් අපි දන්නවා ඔය කියන කියලා. අර ආමුදුරුන්ට අපහොද මේ නැත්නම් දුක් කියන එක මේ මේ සාසනය කරනවා ඉතින්. තුන්වෙනි අකණ්ඩිකේ උපර ආදීජ පොකොටි. ආදීජ පොයේ කියන්නේ මට හැරගෙන ඉන්නේ කවුද? මොකද්ද මෙන්න මෙහෙමයි. දෙකකින් කරේ ඒකත් උපල පරස්ස වන්නේ වාස්තිය වන්නේ මාර්ගයයි ගුණයක් තියනවා වෙන්න පුළුවන් අගුණයක් තියෙනවා. සංසිප්පන්නේ වදින කියන වෙනවා කියන කොට පිළිගන්නවා. ඒක පැහැදිලිව බාරගන්න ඇති. මෙන්න මෙයා කියන ආදීන කොයිද කියන සමහර වෙනකොට හට ඇරෙන බලන් ඉන්නේ මොනවද අලුතින් අලු කරපු දෙවිය. අර ආමුරු කෙනෙක් එන්නේ කිව්වට පස්සේ බුදුහාම මෙයා ආමුරු බලන්න ඉතින් අර කිව්ව ඇත්ත නේද? තමයි දැන් මේ සමාජ මාධ්‍ය වල පේනවා ආමුරු කෙනෙක් කරන්නේ ඔය එහෙම නැත්නම් ජීව ජීව ආයෝ එහෙම නැත්නම් කොමුණු කියලා මේක කරන්නේ ඒ කියන ධර්ම දූතේ ඔය කියන දේශකයෝ මේ ඇයට දීුණා මේ ආමතුරට දීුණා ඒකෝ දැන් පාවිච්චි කරනවා මේ ආමතුර කරලා ඉතින් මෙන්න මේ විදියට ඒ කියන මේ මෙච්චර කාලයක් මේ විද්‍යාත්මක සාසන සමාජයේ උන්වහන්සේ තාම පාපේ අමාරුවේ තියෙන මේ ඉන්න කිසිම විද්‍යාත්මක වහන්සේ කෙනෙක් තමන් කෙනෙකුට අමාරු වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒ සියලු දෙනාම අමදාක නැතුවනේ අමදාක අතරට සියලු දේවල් අතහැරලා මේ පාපේ වෙන්නේ හැමදාම කරපතන පාපනේ වෙන්නේ. ඒ කැපගෙන ස්වාමීන් වහන්සේලා ජීවිතේ මේ තරම් නෑල් කරලා අසාධන යුගයක් තිබුණේ නෑ මෙන්න මේ අරිහතුන් වහන්සේලා කියලා විවාහ පිළිස මේ භාවයේ දරහන කලක් දවස් ඉඳලා තමයි මිනිස්සු කිසිම බයක් දෙකක් නැතුව මේ අවුරුද්දට ගන්න පටන් ගත්තා. එතකොට මේ ගැටි අර විදියට තමයි ආවේ. කියනකොටම මන ආගය මිත්‍ර කාලයක් ආශ්‍රය කරපු ආවුරුද්දවන්ගේ ගුණ අගුණ කියනකොටම බාර ගන්න පුළුවන් නම් මේක මේ ආරම්භ දැන් මේ මුදවෝද මම මට ඉගෙන ගන්න කිව්වා කියලා ඉතිරි කරලා ඔක්කොම. ඒ වගේම පිටක පරිවර්තනය සංගීතයේ කියලා කිව්වොත් හැකිය විශ්කරලා ඉවරයි. මේ සාධනමේ ආමුදුමේ විද්‍යාකාරයෝ එහෙම නැත්නම් මේ නිකාන්තයෝ එහෙම නැත්නම් ප්‍රකාශයන් කියලා අරගෙන කියනවා. ඔක්කොම පාර. මෙන්න මේ කියන බුදුන් වහන්සේ ආදීයම තුන්වෙනි කාරණේ තමයි ලෝලෝ හෝටි ඒ ලෝලෝ කියන්නේ ඉස්සර සත්වෝ ඉස්සර වාසි ඉස්සර වේමු ඉස්සර සමහරව. ඕම දුටි පක්තිය කියන එක ඉතහාර මහුදලෙන් ගන්නවා කියලා කියන ඕන වෙලාවක් කැල්ල යන්න පුළුවන්. ආර ඕන සීල පුරවන්න කැල්ල යන්න පුළුවන්. ඉතින් ඒක එනකොට නම් ඔහු මක්තියෙන් ඉන්නේ. අග්‍රකාරලා වෙන්නලා ඉන්නේ. හැබැයි කොයි මොහොතේ කැඩෙනවද අන්න ඒගොල්ලෝ විශ්වාසතාව මක්තිය ප්‍රේමී බොහොම ස්වල්පය. ඉතින් ඒක කොහොමද වෙලා කොහේ හරවන්න පුළුවන්. අවසානයේ කෙනාගෙන කියලා වැඩක් නැහැ කියලා. ඉතින් කියලා තිබුණ කුසලාකුසල කියලා වෙන කුසල දාන්නේ නැහැ බලන්නේ සාවඥාමත්‍ය හරිදන්නේ නැහැ වැරදිලා නැහැ ඊළඟට මොකද දෙන්නේ නැහැ කරේලා ඉතින් ආරමුණු පස්සේ ගිහිල්ලා අපි ඒක පිළිබඳව විවේචනයක් කරලා අපි අපේම අහනවා සමහර දෙනෙක් ඇයි ඒකට වැරදි කියලා කියන්නේ එතකොට මෙන්න මේ විදිහට මේ කියන විදිහේ මහා සත්‍යයක් මේ මෙන්න මේ කියන පිටපත සමන් කරන්නට පෙළඹෙන්න පුළුවන්. මේ විදිහ පුද්ගලයා වස්තුවේ මේ සාසනයේ ලෝකේ ඉන්නවා කියලා බුදුරජාණන් වෙනවා. ඒ පුද්ගලයා තමයි දක්වාවජානති දීලාවම් කරනවා. සංවාදේනවජානති එක දීලාවම් කරනවා. ආදීනින් කෝ හෝති මොනදේ අදෝපර නගත්තිය පුරටි වාර ගන්න බලපෑම ලෝලෝ හෝති බොහොම අර ශ්‍රද්ධාව අල්ප භක්තිය තියෙන්නේ මොන වෙලාවකද පුළුවන් අවසානයේ කියලා මම දුන්නු මොඩකම කියන්නේ. මම විස්තර වේලා කිවි ඉස්සරහට කතා කරන්න බලන්න බලාපොරොත්තු වෙන කාරණාවලට බුදුදහමේ මේ පුද්ගලයෝ කවුද කියන පිළිබඳ අවබෝධයක් දෙන තරම දේශනාව කියන්නේ මොකද ධර්මය කියන්නේ මොකද්ද? මේ දේශනා වීම කොයි ආකාරයෙන්ද කරුත්තේ කියන එක පිළිබඳ. මේ ටික දැනට අතුරලා ඔබට ඊළඟට ඔබේ අත්පත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මොහොතකට ඔබ තෙරුවන් සරණයි දැසන ජසින් මාස්ටර් බොහොම හොඳයි කල්ලාර මිස්සින් අවස්ථාවක් තියෙනවා මෙතේ එක්කල් කළ විස්තරයන් නෝ යම් කිසි මතක් හෝ ප්‍රශ්නක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න එවනින් අවස්ථාවක් තියෙනවා තෙරුවන් සරණයි ගරුතර සංඝරත්නය ඇතුළු සියලුම කල්යාණ මිත්‍ර මිත්‍රියන්ගෙන් අවසරයි පින්වත් ගැසියන් ඉදිරි සිංහ මැතිතුමා හොඳ විස්තරයක් ඉදිරිපත් කළා. ඇත්තටම මම මේක විචිත්‍ර අහලා තිබුණෙත් නෑ. නමුත් මට තෙහිගිය කරුණ තනදී මේ යම් කිසි කෙනෙකුට මේ හැබැයි සද්ධර්මයේ එයා හොයනවා නම් එයාට හොඳ විමසුම් තියෙන්න ඕනේ. එයා විමසා බලන්න ඕනේ බොහොම මේ ඉවසීමකින් හොඳ සිහියකින් තියෙන්න ඕනේ කියලා. ඒ වගේම තත්ත්ව කියලා මේ මේ දැන් මේ පිනක් කියන්නත් ඕනේ වගේ කියලා. ඒක නිසා මේ මම ඔබතුමාගෙන් අදහස දැනගන්න කැමතියි මේ ඇත්තටම මේකට පිනකුත් කියේ අට මෙතේ තේරුනේ ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි කියලා. ඔව් ඇත්ත වශයෙන්ම දැන් මම මේක කියන මේ ධර්ම දේශනාව පිළිබඳව දැන් උපවාසක ගුණ එයා සඳහන් කරන කියනවා වාදකේ වාදක සංගාල සූත්‍රයේදී එතෙන්දී දේශනා කරන මේ වාදකේ විදිහේ ආකාරයේ පිළිලෙක කියනවා උපාරම්භකීව ධර්මයන් තුනකේ අන්ත ගවිති කියනවා. පරමහවණන් කරදී හොයන්න දුරක් හොයන්නේ ඒ කුලියේ කියන්නේ මේ වගේ තිබ්බ දේවල් ගැන තමයි ඕනේ පිළිබඳව කතා කරනකොට ඒක වෙනම කතා කරලා පාරණය පමණයි. ඒක කියන්න මගේ බලාපොරොත්තුවක් නෑ නමුත් ඔබතුමා ප්‍රශ්නයක් වෙන මම කියන්න කැමති මේ ඒක තියෙන කාරණේ තමයි මේ ඇත්ත වශයෙන්ම උදනිකාය වාර්තා සූත්‍රයේ කියන මොන්නේ කාණේ මුචි දිහාගෙන පිළිවෙල. එතකොට මේ එළියේ මුලින්ම මෙහෙම කිව්වා දැන් වාස්තය ඔක කියන පොඩි ගැටලුවක්. එතකොට මනසෙන් හිතන්න පුළුවන් අපිට වෙනවා. අපි මේ වනාහන නැති අය එහෙම එකක් එහෙම එකක් නෑ කියලා කියන්නේ අර බුදුරජාණන් වහන්සේ ලාම්බිලා බුදුරජාණන් වහන්සේ දෙවි නිහිත සංවාසනා කරලා ඊටම කුමාර භාවයේ පස් වෙලා පූජා කළා කියලා කියන එකයි ඉන්න තර පොදුනතර හැම මොන තේරෙන්නේ නැති කෙනෙක් ගැන කතා කරනකොට මන්ද පොඩි හඳුන් කියනවා කරන තේරෙන්නේ නැති කෙනෙක් නමුත් ඒක ඥානෙ මතකලා කියන නිසා සාමාන්‍ය පුද්ගලයන් පුද්ගලිකත්වයේ දුක්ඛමනේ වලවන්න කියලා පුද්ගලයන් කියලා උන්වහන්සේ දානවා. ඒ හැම කෙනෙක්ම මෙයයි කවදාවත් ධර්මය අවබෝධය ළමයි නැති අය නෙමෙයි. මේ අය කොහොම කොහොම හරි ගන්න දෙන්නේ කාටද අපි කියන සංස්කාරී ළමාකාරී කියලා අපි මේ ගුවන් මාර්ගයේ පස්සෙන් පුද්ගලයන් පිළිබඳව අපි විස්තර කරනවා. සාමාන්‍ය සාධාරණ ඉන්දියාවේ මේ ධර්මය අවබෝධ කරනවා තමයි. කර්මයෙන් යන ධර්මය නායක බොහෝ වෙලාවට ගැටලුව තමයි. සමහර අය ඒකේ අර අර ඔබතුමා කිව්වා විමසුම් නොවනින් කටයුතු නොකළොත් එහෙම ශ්‍රද්ධාව අඩු ධර්මානුසාරී අනෙක් කෙනා ඒ සමහර වෙලාවට ශ්‍රද්ධාව අඩු වෙන්න පුළුවන්. ඒකෝට ඒ පුද්ගලය ධර්මයේ දෙස බලන විදිය සහ ධර්මයේ පිළිබඳ කරන විදිය වෙනස් වෙනවා. ඒක මේ පුද්ගලයාට හානියක් වෙන්න පුළුවන්. මේ ධර්මයේ දෙස බලන විදිය. ඒක සාමාන්‍යයෙන් අර අර දැන් අපේ මේක දේවල් කියනවා දැන් පොලිසිය කියන පොලිසිය මොහොතකින් මහත්තයා දැක්කම අපිට බයයි. නමුත් පොලිසිය වයිදී මහත්තයා ළඟ ගෙදර ගෙදර මොනවද පොලිසිය මහත්තයාට බය නැහැ. ඒ වගේ අර සාමාන්‍ය එක එකට ඉන්නකොට ටික කාලයක් යනකොට මහා දේවල් වලට බය නැක නැති වෙනවා. ඉතින් ඒ වගේ අර මේ මේකත් හරි භයානකයි. මේකද යන්නේ නිසා තමයි ඉස්තරයන් වාස්තු දේශනා කරන්නේ. මේකම තියෙනවා මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එකක් තමයි අපි පිළිබඳව කියන්නේ. සීමාවක් දකින අන්තයකට යන්න හොඳ. ඒ අන්තයට වැටෙනවා කියන එක මතක් කරන්නේ ප්‍රවේශණය කරන එක නිසා උතුම අපොම නිවැරදි විදිහට කිව්වා. අපි මේක සාමාන්‍ය යන්න කියන්නේ ප්‍රවේශණය. දැන් විතුනාදේලා අංග ධර්මයේ සංගය ආශ්‍රය කරනකොට බුදුජානක මහත්තයා මේ ඕපසං යුද්ධයේදී රාජ්‍යවන් ගැන කතා කරන කාරණේ දිනුවන් දොඩාගෙන බින්දරයි රාජකුමාරයයි කාර්යයයි මේ අය වාස්තුවේ මොහොත වේදෙන් ආශ්‍රය කරන්න වැඩි ළමිනුත් නෙවෙයි ඈතුත් නෙවෙයි ඕක වේදනකට මේ වගේ සුවාද දේවල් කියනවා අපිට හිතන්න. එතකොට උගලකොට මේකේ සාමයේ අනිශ්චිය කඩාවත් මේ ජීවිතයේ තියෙන ලක්ෂණයක් තමයි මේගොල්ලෝගේ සංගමය නැහැ. ඒ සංවිධානය නැහැ. මෙච්චර කාලයක් සාසනයේ ඉතිරිවද කියන නිසා දැන් මාත් යන්නේ කියන කාරණා මම විග්‍රහ කරන්න යන්නේ ඔතන ආන්නේ තමයි මේ සුද්ධලයෝ සමහර වෙලාවට මිනිස්සු ඒ දෙන පාස්නාවෙන් බලන්න කියන හින්දා මිනිස්සු හොඳ වෙන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ මේ කරාගෙන කරලා ඉතිපත් වෙලා මේකට ආපු සයිඩිය සයිඩියවත් කරපු දේ නිසා උනේ මොකද්ද? මේක හරි බලාගෙන ඉන්නේ මේ පාස්නයට මේකම කියන සත්‍යාව සහ සත්‍යාව අනුනා සැකේ දැවි. ඔබ කවුරුහරි විශ්වාස කරනවා නම් මනුස්සයෝගේ සැකය උදවලා ඒගොල්ලෝ නිවන් දකින්න පුළුවන් කියලා. ඒක හරියම මොකද කතාව මොකද අපි දන්න ප්‍රාණයේ තමයි මේකේ සැකය පළවෙනි අවස්ථාවේදී සක්කායී විචිකිච්ඡා නිරන්තර ප්‍රාමාණ කියන්නේ සැකය දුරු වෙන්න ඕනේ කියලා. දැනටම කරන්න දෙයක් කියලා කියන්නේ සුමාසුරු දේශනා කරලා නේද මේ අටුවා සුමාසුරුවන් කියලා සුමාසුරු පණි ලංකාවේ මේ විදිහට ඉතල කියන්නේ සුපුරු සැකයක්මයි. කියන කියන වචනයක් වචනයක් පවතා විසුදුල ඉස්ලාම ඉස්සරහට ඒ ඒගොල්ලෝ තණ්හාදී ඔයගොල්ලෝ දැකපු දේ මොකදේ ඒ අහංගින මෙතුට තේරෙන්නේ නෑ ඒක මුලදැයි හැමෝම අන්තිම අපිට හම්බ වෙනවා ඒක දැන් ඉන්නේ දෙලවක් අතර ඇවිල්ලා මේ කියපු දේ එතකොට මෙච්චර කාලයක් අපිට මේ ආන්දරෝ පොතුවක් මෙච්චර කාලයක් මේ බුදුසහන කියලා පවත් කරන්නේ කියලා තියෙන්නේ මොනවද කියලා නෙමෙයි දැන් සියලු දෙනා ඉන්න පැතිලා වුණා ඉතලාම මේ අනිවාර්යයි කියලා ඔය කියන ඉලයි සැකේ නම් වපුරන් සැකේ මත ඉඳගෙන කොහොමද නිකන් ලගින්නේ මේක කාරණේ මේකට ඔබට ප්‍රයෝජන ඉස්සෙල්ලාම කැමති මේ පිළිබඳව අද කරුණු ළමයි කියන්නේ ඉස්සෙල්ලා මේ ආවේ කොහොමද කියන්නේ මේ ධර්ම දේශනාව පිළිබඳව දැන් මේ මූලිකම විස්තරයක් කළා ධර්මය පිළිබඳව ඔබට දැන් මේ කියන දේවල් අසුරවට හොයන්න පුළුවන්. මේ මම කියන මේ ධර්මයේ විනාශ විකෘති කිරීම වෙනස මේක මේ විදිහට හඳුන්වනවා. ඒ පිළිබඳව යන අය දෙන්නේ මෙච්චර කාලයක් කියාපු නැති. ඉන්දියද මොකටද කියලා දෙනවා කියන. ඒ කියන්නේ තමයි අපි මේ කර්මකාරී දිකට ගන්න අපිට විරුද්ධව හඳුනගන්න කට්ටිය කියන්නේ ඔබ තමයි ඔය වෙලාවේ මේ වහුණා. මේ නැත්නම් මේ මේ විදිහට සම්පූර්ණ මේ ඉන්න පිළිලා දකින්න මේ අය ගහනවා කියලා මේ මෙන්න මේ හරියටදී ඒගොල්ලෝගේ ස්වરૂපයේ සහ ප්‍රවේශය ඉස්සලාම ගන්නවා මේ අය මේ කිසි කෙනෙක් මේ ක්‍රාස් කිසි කෙනෙක් ඉන්නවා නාස්තාවකේ බුද්ධ පරායන කියලා එක්කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ වගේ ජීවන පරාණි ධම්මාලංකාර කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා ඒ වගේම මාතුලේ අමේරිකා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. කොහොමද වේලදාන ආස්කාරයේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳලා අපවත් වුණා. හැබැයි ඒ ගාම්පාරය පිරිසක් පස්සගෙන යනවා. එතකොට මේ අය ආගේ මේ කිසි කෙනෙක් මේ ආශා අපේ ආසනේ නෙවෙයි. මේ දැන් හැම දෙයකම තියෙනවා කිසියම් පරම්පරාවක් ඕනෑම සංවිධානයක. ඒ සංවිධානයේ ඇතුළත් කරගෙන පවත්වාගෙන යන සම්ප්‍රදාය කියන මුළු විනය පිටකයක් තියෙනවා. ඒ විනේ විදකේදී බුදුරජාණන් වහන්සේ අත්වදේ ඒ කාලේ විශ්වක් මානුෂෝපත් දතේරපත් වෙච්ච බලමේ අවස්ථාවල අවස්ථාවේ මුල් අවයාලි විද්‍යාණි විශේෂඥාණි භාවයව කියලා උන්වහන්සේ තරමට මහාන වෙන්න කෙනෙක් වෙනවා. අනේ මේ ආඳුරු මාස ගණන් අර දරුවන් අරගෙන එනවා ආගමනේ බුදුහාම වෙන්න තැනකට. සමහරු සාමාන්‍යයෙන් නම් බුදුහාමුදුරුවෝ පමණයි ඒකට පිළිසමහන කරන්නේ. අර මහානකම දෙන්න උන්වහන්සේට අයිතියක් නැහැ. ඒ නිසා උන්වහන්සේට බොහෝ දුක් දුක් විඳා ඈත ඉඳලා දරුවන් හරි තරුණයන් හරි කවුරුමයි එක්කගෙන ඇවිල්ලා මහානකරන්. ඒ ඉච්ඡර සැලකිලිමත් උනේ. ඉච්ඡර දුරේද යොතුම් ගන්න ගිරවාගෙන මනුස්සය වැඩකරගෙන උන්වහන්සේට ආවේ පොද. මේ මහානකම එහෙම ආවට කියලා දෙන්න පුළුවන් එකක් දෙන්න නිසා. ඊට පස්සේ බුදුරජාණන් දෙන්න ක්‍රමයක් කියලා දුන්නා. ඒක අ විතරකට ගැනීම දෙන්න පුළුවන් කියලා මම ටිකක් ඊට පස්සේ අර පිරිසගේ අර කුඩවුම් වලින් අඩුපාඩු දාන සීලයක් පැනෙවුවා ඊට පස්සේ පිරිස සම්පදාවක් පැනෙවුවා මේ සියලු දේවල් දැන් ඔය කරලා මහානකම් කරලා මහාන වෙලා සාමණේරේ වශයෙන් ඉන්න ඕන ඒ සාමණේරේ වශයෙන් ඉන්නකොට සාමණේරේ කෝ පරිගමණය කරපු පිළිවෙල එකක් තියෙනවා එතකොට ඒක කියනවා යම්කි සාමනීරේ බුද්ධ සවණම් වාගේ සුමාදුන කියලා වුණ කියනවා ධර්මයේ නුගුණ කියනවා නම් සංඝයාගේ නුගුණ කියනවා නම් ඉස්සාවට ගල්තරන්නේ නැත්නම් මේ පුද්ගලයා සාසනයෙන් නිරකණ්ඩව කියලා. ඉතින් ඒ නිසා මේ සාමනීර වශයෙන් කියාගෙන ඉඳලා කාය සිවය සම්පූර්ණ වෙන්න ඕන. ඒ වගේම තමයි අර කියන දැන් අර ඒගොල්ලෝගේ පාරාජිකා කියලා කියන්නේ සාමරේවා බුදුගුන් බුදුරුවන්නේ අයිති අයිති පයිරේ කියලා ඉස්සරෙන් ඕකනේ පොඩි ආමුල පාඩම් කරන පෙරලුස්ක කියලා කියනවා බුදුරුවන්ගේ ගුණ අමු කිව්වා පාරාජිකා ධර්මයේ අනුන කිව්වොත් පාරාජිකා ඒ කියන්නේ සාමරේ මොකක්ද අපි දැන් එතනවා දැන් මේ ප්‍රිය සාමරේයයන් සංඝයා දැන් සංඝයාගේ දුගුණ කියන මේ සුම කලකිරවනවා නම් යම් පිටුවක් භික්ෂුණා අලාභය සංවර්ධනයි. භික්ෂුන්ට ලැබෙන දේ නොලැබෙන විදියට යම් කිසි කෙනෙක් කටයුතු කරනවා. දැන් ওই විදිහට ඇවිල්ලා භික්ෂුන්ට ලැබෙන දේ නොලැබෙන විදියට කටයුතු. භික්ෂුන් කරගෙනවා. මේ භික්ෂුණා අවසාන කරේ භික්ෂුන් ඉන්න තැනින් නිර්මාණ විදියට කටයුතු කරනවා. භික්ෂුණා අකෝසති පරිපහත් භික්ෂුන්හන්සේලා ආකෝසති කරනවා. පුතඥයෝ යනි ගන්තයෝ යදී. එලා අපහාස කරනවා. මේක කුඩි කුඩි දෙයක් විස්සෝ විස්සෝ බේර ගන්නවා. මේ පිටින් කන්තියක් කඩාගෙන ගන්න ගිහින් තමන්ගේ ගෝලයන් බවට පත් කරගෙන ඒ ගෝලවලට බුදුමානුලක් ගාය වන්නයි. නැත්නම් මේ ධර්මයේ උපරි විචලු ගන්න මේ සම්පූර්ණ සංඛ්‍යාතර කඩාවක් එකට කඩලා තියෙනවා. මෙන්න මේ අය සාමනීරය. මේ කියන්නේ සාමනීර ප්‍රතිපදාව. සාමනීරය මේ වැඩි කළොත් ඉතින් අන්දරමේ දෙරණාවක් කියලා තියෙන සංඝාරාමයේ වෙනසක් මේකෙන් පළවව හරි කිව්වොත්. එතකොට මේ මේ ජීවිත මාලාවක් ගන්න සාමාන්‍ය කෙනෙක් ඉන්න ඕන සම්පදා වෙන සුළු. ඒ කියන දේවල් බැලන්ස් සම්පදාවෙන් සත්‍යය උත්සාහ ලැබුවට පස්සේ ආසංගයය උන්වහන්සේ සම්පදාව වලට හක් කරගන්නවා. වත්තලාට උන්වහන්සේට නිදර්ශනක් තේ ධර්ම දේශනා කරන්නේ පන්සල් විහෙර විහාර පවත්වන එහෙම නැත්නම් ඒ කරන්න අවශ්‍යයක් නැහැ අවුරුදු පහක් යනවා. ඒකට ඒ මිනිස්සු සමාදම් වෙනවා කියලා. ඒ උපසම්පදා ආචාර්යයන් ආනන්දය යටතේ උන්වහන්සේලා තවම පහක් දිස්ත්‍යාචාරයේ වශයෙන් කියන වාසය කරනවා ඒ නිසා සමාදන් වෙලා ඒක හරියට ආරක්ෂා කළොත් තමයි උන්වහන්සේට ඵලය දෙන්නේ ඊට පස්සේ ආමරයි දැන් උන්වහන්සේ කිව්ලා සාමාන්‍ය වැඩ කරන්න පුළුවන් මෙන්න මේ නාමයට තමයි නෑ කියලා මේ කියන කිසිම සුදුසුකමක් මේ කියන ධර්මයේ පිළිගත්ත අය නෙවෙයි මේකේ මූල මූලික අය. ඒ පස්සේ ඒක නිකුත් වෙන සමහර අය ඔය කියන අය ඉන්න පුළුවන්. නමුත් මේ මූලිකම අය මේ කියන අය මේ බැරි සම්බදා ලබාපු අය නෙමෙයි. ඒක විතරක් නෙවෙයි. ඒ අය ප්‍රාණනවා ඒගොල්ලෝ කියනවා ඔය සම්පදාව කියන එක ඒක මේ කනෝගත් එකක් ඒක වැඩක් නැති එක. ඔය විනේ කියන එක කවිනේ කියලා කියන එක බිස්නස් එකක්. එහෙම නැත්නම් වපරනවා කියලා කියන්නේ ඕකම නෙමෙයි. මේ විදිහට මේ ධර්මමින් විනේ පිට කියලා සම්පූර්ණ මේ අත බැහැර කරනවා. එතකොට ඒක ඔබ හිතලා බලන්න. මේ පුද්ගලයා ශාසනයෙහි දැන් මේ තිබෙන ශාසනය වැරදිය. මේ ශාසනය පිළිගන්නක් නැත. කියලා අලුත් ශාසනයක් පිළිගන්න. හැබැයි ඒ අලුත් ශාසනය මොනවද නීති? මොනවද විනය? මොකද හික්මීම? මොකද පිළිවෙත? මේ කිසිම දෙයක් නැහැ. ඒක හිතුමත් ඒ සාරාගෙන හිතුමත් ඒ ඉඳගෙන හිතුමත් ඒ අපි කියවිදිනවා. ඉතින් ඒක ඊළඟ ප්‍රශ්නේ තමයි. දැන් මේ සුත්‍රාත්මය මේ වගේ වැඩ පිළිලක් මේ සංවිධානය කරනවා. ඔබට මේක කරන්න බෑ. මේක නීත්‍යානුකූල අවස්ථාවක් නොවේ. මේ ධර්ම ප්‍රචාරය කරන මේ අමාර්ගයෙන් යන ඔබට නීත්‍යානුකූල අවස්ථාවක් තියෙනවා. ඒ වගේ තමයි මේ සාස්ත්‍රණයේ නීත්‍යානුකූල කාලේ ධර්ම සංගායනාව පවත්වන සංඛ්‍යාවදී සම්මත කරපන් කියන මහාදම් කියලා තමයි. දෙවියන් සංගායනාව පවත්වන දෙයකට කරගෙන සමස්ත මහා සංග්‍රහයේ අත්‍ය මහා සංග්‍රහයේ සහභාගී වෙනවා. මේ සංගායනාවට තෝරාගන්න දහසක් මම කරා හැම තිස්සේම හැමදැනම යමක් කරන්න ඕනාට පස්සේ ඒගොල්ලෝ කියන තෝරණේ වචන අපි දන්නවා අවසානයේම මේ ලංකාවේ නැති විදිහට තමයි මේ පාඳුරාවාදී කියලා. මේ වෙලාවේ වාසනය වෙන්නේ කතා කරන වාසනය වෙන්නේ කටයුතු කරන්න ප්‍රවෘත්ති විකල්ප තිබුණා සාහෘවගේ ස්වාමීන් වහන්සේලා හැබැයි ඒක එක්කරි කොමංගල ආන්දෝලාදී අනේ මහා සංග්‍රහයේ ධර්මපත ඉඳගෙන කරුණාවෙන් උන්වහන්සේ කියලා ඒ අනුමැතිය ඇතිදේ තමයි කියන්නේ. ඒ කිසි කෙනෙකුගේ අනුමැතිය කිසි කෙනෙකුට එහෙම අවශ්‍ය තිබුණේ නැහැ. මේකෙත් කියන්නේ ගුණානන්ද හාමුදුරුවෝ මහා සංඝයාගේ අවසර ඇතුළේ එදා සංවාදයට. එතකොට මේ අත්ව සම්පූර්ණයෙන්ම මේ කරලා මේ අත්ව කිසිම කෙනෙකුගේ අවසරයක් නැතුව ගුරුවරයෙකුගේ වගකීමක් නැතුව එහෙම සංවිධානයකුත් නැතුව කිසි කෙනෙකුගෙන් අහන්නේ බලන්නේ නැතුව තමන් විසින් පවරගෙන තමන් බලය ඇති කරගෙන මට අපි මේ බුද්ධ ධර්මය අනුමෝදනය කරන්නයි ආයෙත් එක්ක අදින තියෙන ප්‍රාර්ථනය කියලා මෙන්න මේ කියන කාරණාවෙන් වත් කරගෙන ඒක ඒගොල්ලෝ මේක පාස් කරගෙන යන්න ඕනේ. ඔබ ඉස්සලා බලන්න මේ ඇයි කියන බලය මොකද්ද? මේගොල්ලෝ මේ පැවරුම් වේවා. මේක ඉස්සලා මේ අත්ත වශයෙන්ම එහෙරා කියන දේ හොඳ වෙන්න පුළුවන්. නමුත් ඒක කිවිසු සදාචාරය ආකාර ධර්මයක් තියෙනවා. ඒ නිසා සමනය කළේ නැති මේ පුද්ගලයා සාධනාදත්තා කියලා හිතන්න පුළුවන් පුළුවන් කියලා. හොඳයි. ඒ කාර්යවත් උඩට හිතන මොකටද? කියලා අරමමු. මහින්දර ජොන්ස් පරමාත්මගේ ප්‍රශ්නෙට බොහොම පින් පින්වත් මහත්මයා. හොඳයි එහෙනම් මම අනිත් අයට තවස්තාව ලබා දෙන්න අවදින්නේ. निर्वाणः තවත් ප්‍රශ්නයක් හරි අදහසක් කර තියෙනවා නම් මේ පත්‍රන අවස්ථාවක් තියෙනවා. ඉතින් මාත්‍යා මේ මම අහලා තියෙනවා මේ මම දැන් සමාජයේ ඔබතුමා ඉදිරියට කියන්න යන දෙයක් දන්නේ නැහැ මම අහන්නේ එහෙනම් පස්සේ කියන්න පුළුවන් මේ බුද්ධ දේශනාව විකෘති කරනවා කියන එක කියන්නේ දුන් වදාළ දෙයක් වදාළේ නැහැ කියන එකත් බුදුන් නොවදාළ දෙයක් වදාලා කියන එකත් ඉතාමත්ම භයංකාර අකුසල කර්මයක් හැටියට අපි කියනවා ඉතින් අපිට අහන්න යම් යම් දේශනාවලින් තේරෙනවා ඒකේ සිද්ධ වෙනවා කියලා කියපු දෙයක් නෙවෙයි මේ අර්ථ විග්‍රහ අතරින් කෙරෙන්නේ නොකියපු දෙයක්මයි මේ අර්ථ විග්‍රහ කිරීමෙන් මේ ඉදිරිපත් වෙන්නේ කියලා. ඉතින් ඒක ඉතාමත්ම භයානක දෙයක් කියලා නොතේරෙන්නෙම මම හිතනවා ඒ හරියට ධර්ම පිළිබඳව අවබෝධයක් නැමැතිකම නිසා මේ කියලා. ඔබතුමා ගැන ඉදිරියට කතා මේ කමක් නෑ නැත්නම් මේකට යම් කිසි අදහසක් ප්‍රකාශ කළත් කමක් නෑ ඉතින් මහත්මයා කියලා තමයි. හොඳයි. අපලගේ ලෙවල් එක ප්‍රශ්න වලට ලෙවල් උත්තර දෙනවා අපි මහත්මයායි කරන්න තමයි. අද අද සාකච්ඡාව පොඩි පොඩිවත් තියෙන පොතේ කාට යන එක නෙමෙයි. ඒ ලෙවල් උත්තර දෙන්න. මේකට කියන්නේ මේ පිළිබඳව කියන අනුත්තර විකායේ දෙවෙනි කාණ්ඩයේ 118 වෙනි පිටුවේ බුදුරජාණන් වහන්සේ දෙතු අවාරණ අල්පිතකතාවේදී රාගයන් වහන්සේ විසින් දේශනා නොබලිය යුතු දේ දේශනා කළායි කියලා ඔබ වාස්කන් ලබා ගමිනන්ද රාගයන් රාගයන් වහන්සේ දේශනා කරන දේශනා නොබලේ කියලා කවුද? මහණෙනි මේ දෙනා මට අපහාස කරන්න ඕනේ. අහ් අමාරුයි කියලා මම වාස්කන් බුදුරජාණන් වහන්සේ අපහාස කරන්න ඕනේ. මේ කොට පරිණාමයෙන් නොදෙසූ දේවල් සාකච්ඡානන්ද වදාළයි කියලා කියනවනම් සාකච්ඡානන්ද වදාළ සහ දෙසූ දේ නොවදාළයි කියලා කියනවා මේ සාපාත් ඉදිරියට කරනවා කියලා කියවෙමත් නෑ මේ මේවට පිළිගමු කරනවා මේ අද මේ මේ කියන දේවල් ඉදිරියව මොතකින් ඒගොල්ලෝ ඔත්තරම කියනවා අය ඒක තේරුම් ගන්න තමයි මම මේ දැනගෙන කරන්නේ දෙවෙනි කාරණේ තව දෙනවා මේ යත්ත නීතත් කියලා එකක් ඒක කියන්නේ අනුත්තරිකායේ උන්තුන්ගේ ඇඳුමට පළවෙනි කාණ්ඩේ 118 වෙනි පිටුව. අරක දෙවෙනි කාණ්ඩේ 118 නේද? පළවෙනි කාණ්ඩේ 118. ඒකේ කියනවා මහණෙනි තථාගතයන් වහන්සේ නීතත් සමහර ධර්ම වල අර්ථය බුදුහාමුදුරු දේශනා කරලා තියෙන්නේ ඒ අර්ථය කියන විදිහටම තමයි තේරුම් ගන්න. සමහර ඒවා නීතක් තියෙනවා. සමහර ඒවා අර්ථය ගන්න ඕනේ. දැන් නම් පරිගාතාවක් තියෙනවා මාතරක් විතරක් අන්තවා රාජානුජේතුත්ති ඒ රක්කන් සාම කරන්න අන්තවා අනිගෝයතරක් මේක ප්‍රේරිතව අම්මත් මරලා තාත්තත් මරලා ඉතින් පුරාණේ අම්මා මරන තාත්තා මරන්නේ කියලා ඒක මාතරක් විතරක් අන්තවා මෙතනම කරන්නේ කියනවා ඉතින් ඔය අවිද්‍යාවයි මේ කියන විදිහට බුදුහාමුදුරුවෝ සමහර දේවල් මේ අර්ථ ගන්න ඕන විදිහට දේශනා කරලා තියෙනවා සමහරේ ඒ සමහර ඒවා දැන් මෙතන මම පොඩ්ඩක් ඉතින් මාව පුදුමාව සිංහල උපාව කියලා වෙනවා. මම සිංහල කියන කාරණා ඒ අර්ථය ගන්න දැන් අර්ථයේ දැන් මේ දෙකේ කපුණ නැහැ. අරණයක් විදියට දැන් ඔය මේ කවුද මේ කියන සම්පාවත්තේ පරායන කියන ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම විස්තර කරනවා එතුමාගේ සම්මානි කියන පොතේ 178 වෙනි පිටුවේ. මේ පඨමං බෝධිපල්ලක්ඛා කියන ලක්ෂණ හැදෙන්න මේමයි. මෙතන මේ සප්පතිය කියන එක. සප්පතිය කියන්නේ මේක සිංහල වචනයක්. ඒ සිං ඔය සාමාන්‍යද කියලා කියන්නේ සිංහලෙන්. ඈ එතකොට සප්තාව කියලා පාලියෙන් කියන්නේ. දැන් මෙතුමා මේ සිංහල කවිය කියන්නේ මේක මෙයා කියනවා සාමාන්‍ය කියලා. ඒක සම්පතිය කියන්නේ මන. ඒක කොහොමද සිංහල වචනයක්. ඊළඟට බෝ පඨමං බෝධිපල්ලං ක්‍රමයේ කියලා 79 දී කියන්නේ පඨමගේ බලකයක් කර ගැනීම. එතකොට ඊළඟට අජපාල කියලා කියන්නේ පාලනය කර නොහැකි. කියන එකයි. පිට මේ මේව සම්පූර්ණයෙන් උත්සාහ කරනවා මේ කියන දේ. මේ බුදුහාමුදුරුවෝ මේවා නම් වචන නෙවෙයි. මේවා ආනෙන් නන්නේ මේ වගේ අර වෙලාවට බුද්ධ වචන සම්පූර්ණ වෙලා යනවා. ඔකට හොඳ වචන තමයි මාන්තේගේ මෙන්න මේ මේ කියන දු මේ පොතේ සම්මා කියන පොතේම හත්වෙනි පරිච්ඡේදය. හත්වෙනි පරිච්ඡේදයේ තියෙන්නේ භවය යන භවය ඌතනය තුළම ගය වෙන ස්වභාවය. උන්වහන්සේ උගන්වනවා මේ බව. ඥානත් එපා, දීලත් එපා, භාවනාත් එපා. මේ හිතේමයි මේක තියෙන්නේ. හිතේ ස්වභාවය තමයි ඇති වූ තැන ඉඳලා ඇති වෙන එක. ඒකකම් ඒකම අවශ්‍යයක් කරගෙන ඇති වූ තැනින් නවතින නැති වූ තැනින් ඒවා නැති වෙනවා නැති වෙච්ච තැන නවතින ආපහු ඇති වෙන දෙන්නේ බලස්තෝවා කොරා එන්නෝ කෙනෙක් කරනවා සොයන් කියන්නේ අර මේක උදාහරණයක් කියන්නේ අර කවුද වාහි දාලා తీරේ බුදුහාමුදුරේ සාවුස්මා දේශනා කරපු කාරණේ ඈ දික්කේ විච්චවත් තමයි කියන එක උදාහරණයක් අරගෙන ඒක අභ්‍යාස කරගෙන මේක තව කරනවා භවය කියන උදාහරණයක් අපි කියන්නේ භවය කියන වචනේ. එතුමා කියනනේ භවය කියන්නේ කියනවලු භව කියන්නේ ඇතිවීම, වය කියන්නේ නැතිවීම. මේ දෙක එකතු වෙලා භවය කියලා ඇති. ඒකට භවය කියන්නේ ආර්ය වචනයක් නෙවෙයි. භව සම්. එකක් කියන දේම දෙන්නට අප්‍රත්‍යක්ෂ ප්‍රධාන යයන්නක් කියනවා. පිහි සම්ප්‍රේත අයන්න එකතු කරාම කියක්. පිහි පිහිය. ඒ වගේ භව භවය මේක සිංහලේ ආපු විලාසයක් යන්නේ කියන එක. මෙයා මේ සිංහල වචනේ කරන බවමයි කියන සුද්ධ වේදනාවක් කියන්නේ. බවමයි සුද්ධ වේදනාවක්. මේ බලන්න ඒ නිසා මේ මේ බෞද්ධ ලක්කාවත්තේ බුද්ධ පරායන මෙතන අරහත් කෙනෙක් නෑ බුදු කෙනෙක් නෑ. ඒක මම කාර්යය උගන්වන්නේ බුදු කෙනෙක් විදියට. ඒකෝට මේ කියන පිළිස මේ කාරණා කියන්නේ මොන ඔය ආකාරයෙන් ඒ නිසා මම මේ දැනුමක් දෙන්න යනවා. එතුමාගේ ප්‍රාර්ථනාව මම කළ විදිහට මේකයි ඔය කියන ඇත්තෝ මේ බුදුජානක මහන්සියට අපහාස කරන්න ඕය කියලා අනුත්තර නිකායේ මුද්‍රේ දෙකේ 118ක් එකේ 118ක් විතරක් කතා වෙනවා කියලා බලන්න. හොඳයි. මම දැන් යන්නම් මේ ඇත්තෝ කියලා සුදුසුකම් ගැන කියන්න. මේ ධර්මනායක විකෘති කරන්නට මේ විනාශ කරන්න ආව සුදුසුකම් කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ කිසියම් ව්‍යාපාරයක් නාවේ. මේ ව්‍යාපාරිකාන සූක්ෂම ආයේ මේගොල්ලන්ට තියෙනවා යන්න ආය කියන සාමාන්‍ය භාෂාවෙන් කියන ගාය. මේ ගාය කියන කට්ටිය එකතු කර ගන්නවා ඒවා ඒවා කියන්නේ ඔයගොල්ලෝ ළඟට කට්ටිය. මොකද මේ ලෝක ලෝකයේ බුද්ධාගම කියන එක මේ ලෝකාන්ත ආගම් වල සියලු ආගම් වලට පොඩි අභියෝගයක්. සාල අභියෝගයක්. ඒ අභියෝගයක් සමහර අය ඇවිල්ලා වැළඳ ගන්නවා. සමහර බලවේග තියෙනවා මේක විනාශ කරන්න. ඒ අයට යම් යම් අය ඕන වෙනවා උපකාර වෙනවා මේ ගමන යන්න. ආර්ථානාදී සූත්‍රයේ තියෙන කුමාර වාහනන් කතා, ඉති වාහනන් කතා, පුද වාහනන් කතා මේ ලෝක විනාශ කරන්න යන භූතයෝ යක්ෂයෝ එකෙක්ට වාහන යොදා ගන්නවා කියලා. ඉතින් ඒ නිසා නිවන පරාණි වාහනන් කතා යන සමහරු අක්කාවත් උස පරාණි වාහනන් කතා සමහරු යනවා. ඒ වගේම වහර කවිරම අලංකාර වාහනන් කතා යන මේකේ දැන් ඉතින් ඇවිල්ලා තියෙනවා මෙතන වාහන කරගෙන. මේගොල්ලෝ වාහන කරගන්න මේගොල්ලොන්ට ටිකිට සුදුසු කරන් මොනවද? මෙන්න මේක පොඩ්ඩක් කප්පලක. මේ අව කියන බුද්ධ ධර්මයේ පිළිබඳව ද්වේෂ සහගතෝ විද්වේෂණය කරන පුද්ගලෙක්. ඉතල වෙලා මේ පාසලේ දෙන ද්වේෂ සහගතෝ. ධර්මයේ ද්වේෂ කරන හැටියට කියනවා මේ පරවෝ පටන් ගන්නේ දුන්නේ. සාමකාම භවංගෝති සම්පදෙත්ති පරාවයකොට මේ ධර්මයේ ශ්‍රේෂ්ඨ කරගන්න ඉස්සෙල්ලා. ඒ ධර්මයේ ශ්‍රේෂ්ඨ කරන පිළිසර මොනවා මිත්‍යිකවා බුදුහාමුදුරුවෝ හරිද? මේ ශ්‍රේෂ්ඨ කරන විවේචනය කරන්නේ සම්පිලාද ධර්ම විවේච ලෝකේ ඕනෑම හොඳ දෙයක් විවේචනය කරන පිටකින්නවා. ඒක මේ නිත්‍යාදිත්‍ය දේක්ෂාසනය. නැති දුකට දුක්ඛාන සම්මාන කලන්පාවෝ කියලා විද්‍යාවුත්ති 10 එකක් තියෙනවා. ඉතින් ඒ වගේ මේ හැම දෙයකම නරකයක් පිළිසුකු තියෙනවා. ඒ නරකතාව කියන පිළිත්ත විවේචනය කියන බුද්ධ ශාසනය පිළිබඳව සෑහෙන කාලයකට විවේචන තිබුණා. ඉංග්‍රීසියෙන් විවේචන තියෙනවා. සිංහල උන්දු යාන් අය විවේචන තියෙනවා. අපේ අපේ අතුලේ ප්‍රයිවට් ඉලවලියක් නැන්නේ සමාන විවේචන තියෙනවා. ඒකකට ලබවන්න දුකියම් විවේචන අපේ ස්වාමීන් වහන්සේලා යාවෝ කියනවා. ඒවා මේකට යාවෝ ආවදේලා වෙනවා කියනවා. මුලදී බුද්ධ සාහනය නැත්නම් වල්පොරාවුනාම් දුකිය සමහර කාරණයක්. ඒ අතර ඒ කාලේ කටුක කාලේ තීරණාය ඉන්ද්‍රියවල තියාගන්න ඒවා සමහර වෙලාවට ඒකත් මේකට පාවිච්චි කරනවා ඒ වගේ මේ විදිය මේ විදිය වල විදියම අර පිළිගන්න මේක කියලා අපි ඉස්සර කිව්වා මේ ලංකාවේ දැනලා තියෙනවා මේ විනෝදන කියලා. ඒ සංඥා විතර ඒගොල්ලෝ සංඥා විවේචනය කරන විතර කවදාකවත් මේ විවේචනය කරේ නැහැ. බුදුහාමුදුරුවෝ ලංකාවේ වන්නයි කියලා එනකොට මුළු ගණන ගියේ නැහැ. උන්වහන්සේට ධර්මයටයි ලබු කළා. මේ අය කියන්නේ විද්‍යාවට විවේචනය කරන යාලක බෝධ කරන්නේ. මේ ඉසේ ගිරීමේදී මේ දේශ සහගත විවේක. හැබැයි ඒ විවේකන පිළිගන්න. ඒ වගේම ඒ ඒ සමුත්පාදී සුවාචීන ආකාරයෙන් සමුකාරණ එකට වරවස්වා අර්ථය කියන්නේ බණ. බණ පද යොදාගෙන බණවත් පොතේ තියෙන අභිධර්මයේ තියෙන හැම අමුදේ භූමිත සත්‍යයකට ඕනේ වගේ කොහොම කලාන්තර විදිහට දිගට දිගට මනහට කියාගෙන යන්න පුළුවන් තියෙන ඒගොල්ලෝ කියලා තියෙනවා පිළිපදක්. ඔය පිළිපද ආගෙන යන්න පුළුවන්ම තියෙනවා. ඉතින් මේ සඳහා මේගොල්ලෝ මේක මේ සියලුම දේවල් මේ කාර්යයක් ඉස්මෙන් සුදු කරගන්න මේ සඳහා මේ අය ස්ථාන කරගෙන මෙන්න මේ පිළිපදලාගේ තියෙන සඳහාම දේ තමයි අර විදේශක ආකාරය. මේ බුදු සමයේ නිසා මේ බුදු සසුන නිවේදනය කරන අයට ඉස්සර ඉඳලා මේක ඉතා දුක් කරලා තියෙනවා මෙච්චර කාලයක් බුදුදහම යට කරන්න ඕන වෙච්ච කට්ටිය. සාමන වාදයෙන් ආවන සම්මුණේ ධර්මයේ අපේ ආගමිකයන් අන්‍යාගම් කරන්නේ කියලා ආගමේ කට්ටිය වදන මොකද දන්නවා මේ අය ආවට සංස්කාරය අන්‍යාගම් කරන්නේ නෑ දැන් කොහොමද ආගමකට බඳවගෙන යන්නේ නැහැ මොකද බඳවා ගන්න ඕන නැහැ ඒගොල්ලෝ කරන්න ඕන වැඩේ ජීවන බලන්න නම් දුරයි මේ සංස්වාදේ ආඳුරු කියන අපේ රාජකාරණ ආඳුරුයි මේ ඊළඟට ධර්ම ධර්මයේ උමයි කට්ටියයි අපි අසංකේ කියන සංවිධානය කට්ටියට ආගමකට බඳවාගෙන අන්‍යාගම වලට බඳවාගෙන ඉඳින් යමක් කලියු තිබුණා නම් බුද්ධ ශාසනයේ ඉතර කාලයක් මිනිස්සු වෙනස් ආගම කියන්නේ ඒ වැඩි දැන් මේ කට්ටිය කරලා ඉවරයි ඒ නිසා දැන් මේගොල්ලෝ තමයි මේ මේ තමයි අලුත් උපක්‍රමය මේ ඒ උදාහරණ කියන පිළිතුරේ මේ වාහනනේ මේ වාහන යොදාගෙන මේක මේ මේ පස්සේ යන මේ සුද තේරෙන්නේ නැහැ. මේ මුගක් ඇදීම ගන්න අමාරු. ඊළඟට දුක්ඛම් වගේම ඒගොල්ලෝ මොනවද යොදාගත්ත උපක්‍රම කියන කියලා තමයි. පළමුවෙන් මේ අය මේ කියන එක වැරදි කියන්නට යොදාගත් උපක්‍රම තමයි මේ අටුවා. මේ අටුවා බුදුහාමුදුරුවන් කියන්නේ නෙමෙයි. එහෙම නැත්නම් හිඳු ආගම වෙනවත් නෙමෙයි. මේවත් සිහිඳු මාතු වෙනා පොය ලැබුවා වශයෙන් තිබුණා ඒවා අපියක් විනා ආදකලා මේ බුද්ධ ഘോഷ ආමුදුරම් බුද්ධ ഘോഷ බමුණාගේ අසුවා කියලා. ඉතින් සම්පූර්ණයෙන් මෙහෙම ප්‍රචාරයක් ගෙනිහිල්ල වෙන දැන් අටුවා පෙන්වන්න බෑ මේ මිනිස්සුන්ට අටුවාගේ කර්මයක් කිවට කවදාකවත් ඔප්පු කරන්න. ඒගොල්ලෝ කියනවා අයෝ බුද්ධ ഘോഷ බමුණා කියවයි. අටුවා ආවේ කොහොමද? ඒක පොඩ්ඩක් ඔබට කියලා ඉන්න ඕනේ. අටුවා කියන ඉතපරණ අටුවා කියන එකේ තියෙන අටුවා කියලා වෙනම අලුත් එකක් නැහැ. අටුවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අර්ථකථනය කිරීම. ආදී ඒ තෝරා දෙන දේවල් ඒ තෝරා දෙන ක්‍රමය එකතු කරලා ගොනු කරලා ගත්තම කියනවා අටුවා කියලා. අවද්ද පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ ධම්මසක්වන සූත්‍රයේ දේශනා බුදු කෙනෙක්ගේ ඒ දේශනා කරවාට දෙන්න කියලා කරන්නේ නැහැ. නමුත් උන්වහන්සේ ලබා ගන්න වෙනස් සුවක් ආකාරවලින් දැන් සංගල දේශනා කරලා තියෙනවා. නමුත් මෙතන අප්‍රප්තවුන් සූත්‍රයේ දේරෙන කුලිය. ඒක තියෙන්නේ නම් ඒක මූලික සැකilla විතරනේ තියෙන්නේ. ඒ නිසා තව ප්‍රශ්නයක් බුදුජානක මහත්මයා කල්පනා කරා. මේක තේරුම් මෙන්න මේ පිළිසතර දෙකේට වැටෙන්නේ නැහැ නේද? ඉතින් ආයෙත් පිළියම පිළිසතරින් බොහොම කිමක් පිළිසක් හොල්ලන්නේවත් ඒව ප්‍රමාණා කියන්නේ. නමුත් මේ දැන් ඉන්න සමහරකට මේ දෙන්නේ නැහැ. සතරේ තීරුම් කළ දෙනවා කියලා හරි උත්සාහකට පවරනවා. එතෙන්දී බුදුහාමුදුරුවෝ උත්සාහ පවරන කොටක් තිබ්බා කාර්යෝපෝධිකේ වහෝදා සත්‍යයයි සත්‍යයන් ආදී කිතුන් දෙකේ තුනේ. මේ තුන් යොසුම් යොසුම් කාණිකාවන් කියලා මේ කාර්යය දැන් බුදුරජාණන් වහන්සේ කරන්න පුළුවන් කියලා. එතකොට උන්වහන්සේ දැන් බුදුහාමුදුරුවෝ යාති දුක්ඛාන්තයි දේශනා කළේ. දක්කට දුකේ. දැන් සම්බුද්ධ කළනවා යාති ආදී සංකේතන දක්වා අනිසාරණිකායේ යාති සංජානනීම අදාරම් වාග්වාව වායනන් වටලා මේ පස්සේ කලේ අරකට අටුවා නැති. එතකොට යාති දුක්ඛා කියන එකට අටුවා අපෝමේද දෙන්නේ තමයි. අත්නකසේ ගන්තුත්‍රේ. මෙන්න මේ අටුවා කරණය කියන එක බුදුහාමුදුරුවෝ දැන් අරන් ඉස්සලා කියන්නේ බුදුහාමුදුරේ කොහොමද කියලා ඒකට අත්හැරුණා. බුදුහාමුදුරුවෝ යමක් කියලා අහන්න යන්නේ. ඔබට ඕනනම් සූත්‍රම් වෙලා බුදුහාමුදුරුවෝ කියාපුදී සංකීර්ණය වාරසත්තන් අත්කන් විදියට දැකෙන කියාපුදී ඔබට මම අර්ථවත්යෙන් පැහැදිලි කරලා දෙනවා කියලා දේශනා බුදුහාමුදුරුවෝ අර්ථකථනය කළා. දැනුත් හාමුදුරුවෝ අර්ථකථනය කළා. අත්‍යයන හාමුදුරුවෝ ආදී තමන්ගේ අර්ථකථනය කළා. මේ සියල්ල අටුවා හැබැයි මුල්ම යුගයේ දේශනා කරපු නිසා ඒවා අටුවා කියලා පරිමිත සංගාය පුරා කියලා වාකාරයක් කියන්නේ නැගීමත් සූත්‍ර වශයෙන්ම කියනවා. තමයි බලන්නේ මොකද ඒ සියල්ල බුදුහාමුදුරු විදහාන බුදුහාමුදුරු කියලා ලිච්ච සං. ඒවලේ තින් පාස්සේ හැබැයි ඒ අතර දෙයක් තවත් අටුවා තිබුණා. ඒ අටුවා බුදුන් සාක්ෂාත් කරගන්න තිබුණා. ඒව කාලයක් ඉස්සේ පැවතිගෙන හැදෙන්නේ. ඊට පස්සේ ඔය පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව වගේ වෙනකොට මේ මහරහතන් වහන්සේ ලංකාවට කියන කොට ඒ අතුවා කියලා කියන්නේ ධර්මය තේරෙන්නේ නැති අයට යම් යම් විදිහට විස්තර කරා නම් ඒ වගේම නම් ජාතක පොත ගත්තහම ජාතක කතාව කියලා දුන්නා නම් ඒ සියලු දේවල් අතුවාවත් ඒකට ඔය ලක්ෂණ කියමනක් කියන මේක බුදුහාමුදුරන්ගේ නැත්ද කියලා කියන්නේ මොකද දැනක් කියනවා උත්තර සූත්‍රය ඒ උත්තර සූත්‍රය කියන එක කියන්නේ මම ඉතින් ආදී කිව්වා කියන්නේ ඒ උත්තර සූත්‍රය තියෙන්නේ උත්තර සූත්‍රය අංගුත්තර නිකායේ පස්වෙනිකා ආන්නේ විස්තර වෙන්නේ පිටු අංගුත්තර නිකායේ පස්වෙනිකා ආන්නේ විස්තර වෙන්නේ උත්තර සූත්‍රය උත්තර කියන ආම උත්තර කියන ආම දවසක් අ අ ප්‍රජානිකා කියන ස්ථානයේ සීතම පිටුනාට අවවාදයක් කරමින් හිටියා. අවවාදයක් කරමින් ඉන්නකොට උතන යනවා වෛද්‍යවන දිව්‍ය දිව්‍ය පුත්‍රය. වෛද්‍යවන දෙවරන් දිරෝධ යන ගමන් වහන්සේ යනකොට ඕක දැක්කා. මේ ඇහුණා මේ මෙතුමාට මේ මේ මේ ප්‍රකාශන කරන්නේ ඉතලා සා සහාවුසෝරි වූ කාලයේ අපරිපත්ති පිටාවෝති ආයන කාලම් පරිපත්ති මැදේ කියලා හොති සම්පatti පරිදේශාවනි මම සම්මේ කියන්නේ. මහණෙනි සමහරවයි සුණාන්සේලා කියනවාදී. අපි වරින්වත් තමන්ගේ විපස්සී කියන්නේ කුලයෙන් දීලේකට විපස්සී කියනවා. ඒවගේම අනිත්කල අංගේ මාත් එක්ක වාදයේ කරන අනිත්‍යයේ විපස්සී කියන දරකීමක් තියෙනවා. අපි අර්ථ සම්පatti තමන්ගේ ගුණේ දියුණුවක් සිද්ධ වෙලා වැඩිවීමක් වෙලා කියනවා මේ වැඩි වෙච්ච බවයි චන්ද්‍රයානත් එක දැරීමක් බලන්නේ. අනුගේ ගුණ දියුණුවක් කියනකොට සමානව තමන් හා තමන් ඉන්න විචිකින් වාස් උපාසකා පිළිසගේ සම්පත්තිය කියලා කියන්නේ මොන සම්පත්තිය? විපත්ති කියන ගුණ විපත්තිය පිළිබඳව ඉස්සර සැලකීමක් වෙන්න කියලා නවකරනවා. මේ අහගෙන ඉන්නකොට මේක තියෙනවා අපෝම කියන අනුත්තර පස්සේ පාන්නේ 24 වෙනි විදුවේ. දරසූපේ දැන් මේ කතාව අහගෙන ඉඳලා මේ සිහිත කියනවා කවුද? මේ වෛද්‍ය විද්‍යාඥයා කියන්නේ මේ මේ මේ සමන් කෞසව ගැන මම කියන්නේ. සෞදි පාරේ හැකීම දක්ක දෙයක් තියෙනවා. මෙන්න උත්තර හාමුදුරුවෝ මෙන්න මම දැන් මේ ආරවස් දැන ඉඳලා මනිත වස්තු කියන දැන් සාංස්කේතික පබ්බතේ පරදජානිකා කිස්ථානයේ ඉඳලා මම මේ ආයෙන මෙතනින් මම ආයෙනකොට මට හිතෙනවා මෙන්න කියන සංසාරතාවක් කරනවා. ඉතින් මේක කවුද සක්කලේ වේද එවලෙම ආවා පිටිසයි කඩේ. ඇවිල්ලා උත්තරාහුරා නමස්කාර කරලා අනවා උන්වහන්සේ මෙන්න දේශනාවක් කරා ඇත්තද? ඔව්. එතෙන්දී හතරේ වෙන යනවා ඒක ඔබ වහන්සේගේ මතයක් එහෙම නැත්නම් අනුරාධපුර දේශනාවක්ද? එතෙන්දී උත්තරාහුරා කියන්නේ කියන්නේ වන්තේ ආයතන උත්තරාහුරා සමන් කණිමාන උදාහරණ පස්ස බලුවෝ වචන අනන්තෝවා මේක බුදුහාමුදුරුවෝ කියමනාට උපමාවක් මතයයි. එතෙන් කියනවා තේනේ දේවන්ට උපමාවක් දෙලා මම ඔබට උපමාවක් කියන්නම්. උපමායති කෝයි දේකච්චේ විඤ්ඤෝ කුසා බාහිර රත්තං ආජාන. උපමාවකින් උනත් ඥානවන්තයන් කරුකාරා තේරුම් ගන්න පුළුවන් කියලා උපමාවක් කියනවා. මෙන්න. අනේ ඔන්නේ අන්ති තම ඥානමක් අතර තියෙන මහා ධාන්‍ය කොට. මේ ධාන්‍ය කොටේ යම් කිසි කෙනෙක් පිළිස්සු ගිහිල්ලා ආයුකාර පිළිස්සු ගිහිල්ලා විධානයන් සමහරව ඔඩොක්කොරේ එනවා සමහරව පත්මණි කියනවා සමහරව දෝතින් කියනවා උදාහරණයක් ඉන්නේ නේද කියන්නේ කොච්චර ප්‍රේමද කියන්නේ එතෙන්දී ආමුදුරවනවා දෙවරේ මොන මේකෝ දෙන්න පරිණාම දෙන්නෝ උත්තරේ මොකක්ද මේ මොනවා කියන්නේ කියන්න තියෙන සාහිත්‍ය වල කියනවා කියන්නේ ඒ වගේ තමයි දෙවරේ මොනේ අපිත් මොනවා හරි කියනවා නම් දේශනා කරනවා අපි ඊළඟ වර මෙන්න මේක තමයි දේවවිදම් දේවනම් කිව්වාට අපි මොනවයි මේ සමාධිය කියනවා සම්පන්නං සියල්ල රස පොවන යම් ආගමගේ වචන යම් යම් අතෝ උපාදාය උපාදාය ඒවා උඩටගෙන උඩටගෙන මයන් දාන්නේද මොයි අපි අනිත් ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපුවා තමයි අපේ ජීවිතයේ අපි උපදෙස් දෙන්නේ දැන් මොකද කියන්නේ අතුවාවට උදාහරණයක් ඒතකොට මේ කියන කරුණු කාරණා සියල්ලේ මේ පුත්‍රේ මම උපකලේ බුදුජානක මහන්සියගේ දේශනාව විදිහට සැලකෙනවා. ඒක ආයතනයි. දැන් අවස්ථ දෙලහ පන්තිය. සම්ප්‍රදාය විචාරා කරගන්න ලංකාවට ඇවිල්ලා මෙතුමහරහතන් වහන්සේ අකුවා සිංහලෙන් කියන්නේ. එහෙම මම දේශනා කළා. අර්ථකථන සම්පූර්ණයෙන්ම සිංහලෙන් දේශනා කළා. ඒක දෙලකුව වශයෙන් තිබුණා. දැන් මේගොල්ලෝ මොකද්ද ඒවා දැන්නේ බුද්ධෝසානුතුරුවන්ගේ පරිබුද්ධෝසානු ලංකාවට එවන්නේ උන්වහන්සේගේ කුතුමාගෙනම ඒවසහාලු සම්බන්ධීව ධර්මයේ ටිකක් අමරිකයන් වෙන්නේ තිබුණේ ඒ නිසා උන්වහන්සේ කියනවා අපාය නැත්තම් ඉදාන ඉතින් උදාහරණ කතාවද මේ මා අමහා වස්තියවා මේ ඒකේ පෙර විතරයි අකුවා දැන් නැහැ ඒ නිසා ලංකාවේ කියනවා අකුවා මිදුනාවුරු දෙන්න සම්පත් කරලා මේක අරගෙන එන්න හැබැයි ඉතින් මේ අපිට තේරෙන්නේ නැහැ සිංහල ජීවත් මේක පාළියට පෙරලා වෙන එක කියලා. බුදුහාමුදුරේ එතෙන් යවිලා පාවිහාර විසුණුහන්සේලා උන්වහන්සේ හැම තිස්සේම හැම අටුවාවම කියන කියන හැම තිස්සේම කියන වචනයක් කියනවා මහා විහාර වාදී නම් වාදනා මාර්ගෙනිස්සමම් කියන්නේ මහා විහාර වාදීන්ගේ වාදනා මාර්ගය අනුවමයි කියලා. හැබැයි උන්වහන්සේගේ අදහසක් කියන හැම වෙලාවකම කියන හයන්නේ අස්සනෝ මතී. මේක මගේ මතය. කියලා. මේ ඉතාම පැහැදිලිවම කියනවා. බුද්ධ ගෝසාඳුරාගේ මත වැරදි කියන එක හරි කියමු. නමුත් දැන් මේ කටි කරලා තියෙන සියල්ල බුද්ධ ගෝස සියල්ලේ මමගේ අටුවා පිළිගන්නේ නැත මෙන්න මේ කට්ටිය මේ කියන දේවල් හරිද වැරදිද කියලා මනින්න තිබිච්ච පළවෙනි ප්‍රමිතිය සම්පූර්ණයෙන්ම කපල දැම්මා විනාශ කරගෙන මුතු කටුවා පිළිගන්නේ නැත කියලා. මේකගේ මේ මාස හදාගන්න කරගත්තු පළවෙනි පියවර. ඊළඟට දෙවෙනි එක තමයි ත්‍රිපිටක පරිවර්තන. ත්‍රිපිටක පරිවර්තනය ගත්තට පස්සේ ත්‍රිපිටක පරිවර්තනය අපේ ලංකාවේ මේක මේ මේ මේකට විසුණු මහන්තර මහා ගංගාරත්නයේ විසුණුනවා. මේ විසුණු මහන්තේලා කියන්නේ මේක 1950 පහේ. ඒ සේවකට අග්‍රාමාත්‍ය වෙලා හිටපු සර්ජෝන් සොබරාව නැතුමා. එතන තමයි එතුමා තමයි මේක අන්නතකදී පායන් නැති ඒ පතර විසක් මේ කියන්නේ පිළිතුර පරිවර්තන වන්නේ. ඒක එහෙම තහා හොරාගත් විසුණුහන්සේලා කියන්නේ උපදේශක මණ්ඩලයේ හිටියා. ඒකෙදී සිත්තුණා මම ඒක හිතලා කියන කාර්ය සභාව වෙලා තමයි වෙලා තිබුණා. මේක කියනවා මහා වර්ග පාළියේ ප්‍රගම්බ අපාරදීහි තියෙනවා සංඥාපණයේදී වැඩි විදිහේ දෝතනායක හාමුදුරුවෝ පරවැය වචනානායක හාමුදුරුවෝ මොකද ඉලක්කම අපිට පොඩ්ඩක් උත්සාහ හාමුදුරුවෝ බලංගොඩ ආනන්දමෛත්‍රී මහානායක හාමුදුරුවෝ අම්බලංගොඩ ධම්මපුතල හාමුදුරුවෝ සම්මාන් හාමුදුරුවෝ ආදී වශයෙන් මේකේ මානිකක් 33 නමක් මේ ඉන්න ඒකායිතු කියලා මොකද ඊළඟට පරිවර්තන මණ්ඩලය පරිවර්තනයේ බබාන්න දීගනිකාය බලංගොඩ ආනන්දමෛත්‍රී හාමුදුරුවෝ මධ්‍යමනිකාය පොත්වල ධම්මාන් හාමුදුරුවෝ සදා සංකේතය කරන්නවල විනෝදම් මහලු දීගත. ආ සංගණා අනුව ඇරලා දෙනින්දා අනුව ඒ වගේම මේ විදිහට උත්තරිකාය කරුණේ කන්‍යාසේ කරාමු ආවංගාලි වල සිද්ධියම මේ ආදී මහා කාල පරිවර්තනයක් මේකයි. ඒ නිසා මේ නිසා පෞද්ගල දවස්වල නිවන බලන්නේ ආවුරු කියනවා ඔය කියන ඔය ත්‍රිපිටක පරිවර්තනය කරපු පුතක් කියන්නේ ගන්නවා. මෙහෙමයි කියන්නේ ඔක ඔයාලා බලන්න YouTube එකේ තියෙනවා. විශේෂ ත්‍රිපිටක ධර්ම පරිවර්තන හිලිදරව කරලා ඒක කියනවා ඔය ත්‍රිපිටක පරිවර්තනය කරපු පුතක් කියන්නේ කොහොමද දන්නේ? අර්ථ ගන්න පුතක්. ඒක තුමා රහත්නේ. ඒක නෝනා ආදමයි හඳුනන්නේ නැහැ. ඔල්ලා බුද්ධ සමහරවහත් නැහැ. ඒක බුද්ධ කියන්නේ මොනවා හතරක් මොනවා තමයි කියන්නේ. අට ධම්මිත පරිවා. ඒ ක්‍රමයට සම්පූර්ණ මේක දාගන්න. දෙවෙනි ක්‍රමය. ඊළඟට ඒගොල්ලෝ මේකට ඉදිරිපත් වෙන මිත්‍යාවක් කියනවා ඒක තමයි. 1880 කුරේ. මොකද මේ යූ යුනෙවි කියලා වාර්තා කරන යුනෙවි කියන එක ආන්නේ ලංකාවේ උත්කලවත් අවුරුදු අවුරුදු ගානක් වාර්තා කරන එක මම බ්‍රේකින් විදිහට ලංකාවේ ඉඳලා ගියපු කියලා දාන එකයි. ඒක ප්‍රධාන මේකක් කියනවා සුද්ධ ඔක්කොම විග්‍රහ කියා. ඔය වාලිදෙක් කොටයි කියලා කියන මේ වාලිකෝ සමාගම පිටුගෙන ඒක ඒගොල්ලෝ තෝරන විදිහට පරිවර්තනය කරලා ඒ තමයි මේ ත්‍රිපිටක පරිවර්තනය කරලා කියන්නේ කියලා මෙන්න අනුදාහරණයක් අපි කියන්නම්. දැන් මේගොල්ලෝ ඉදිරිපත් කරනවා මේ මේ හොඳ පේනවා මේ අපහම මේ කියන්නේ මහා වර්ගපාලිය පරිවර්තනය කරන්නේ උදාගත්තු සංකේත නිරූපණය කියලා මේක කියනවා. ආදී අම්බලංගොඩ මහා විහාරයේ තල්පත. තල්පොත් කියන්නේ කුකුර පොත. යාවි සික්කඩුවේ ජනනන්ද ජනනන්ද විහාරයේ පොත පොත. තෝවි තොටගම් මහා විහාරයේ තල් පොත පොත. පනුප මහනුවර පත්තිරිපු පුස්තකාලය. ඒකේ තියෙන දරදා මාත්‍යා. තියෙන පොල් පොත. මන්දසම් මරම්ම චක්කමං ගීති පොතයි කියන්නේ මේ පළවෙනි සංගායනාවේ මේ සම්මත වෙච්ච භූම පොත තියෙනවා. ඒ වගේම සී සීන් මේ යාමස්තරේ කියන්නේ තායිලන්තේ පොත තියෙනවා. සීමෝසි සිංහල අපරේන වෙන අවසාන දින PTS පාරි එක්සයිටි. එතකොට මෙන්න මේ අන්තිම එක පෙන්නලා මේගොල්ලෝ කියනවා මේ සියලුම පිළිපිටක පරිවර්තනය කරලා තියෙන PTS කියලා මේ බුද්ධාගම පොත අනුවයි. මේක කොයිතරම් නරක විදියට මේකම වංචා කරනවා මුන්වහන්සේලාට හදනවා කියලා කියනවා. මුතු වෙටි කියන්නේ මේ වංචාකාරයෙන්ද කියනවා රහතන් වහන්සේලා කියලා. මෙතරම් වංචාවක් කරනවා මේක කියනවා ඔක්කොම 1 2 4යි 4යි 8ක් තියෙනවා. තෝසස් 8ක් තියෙනවා මේකේ. අටේ එකක් මම කියන්නේ කියලා සහ මුලින්ම බුද්ධගේ පරිවර්තනයේ තියෙන්නේ කියලා. මෙන්න මේ විදියට අටුවාවයි විපිටක පරිවර්තනයි සියල්ල මිනිස්සුන්ව මුලා කරලා නම් වංචාදල වල ඒ ටික පැත්තකින් කියලා වහලා තමයි මේ කට්ටිය පටන් ගන්න ඕනේ ඊළඟට පටන් ගන්නවා මේ ඒ කියලා මේ පතරවල කියන කාරණා කියන්න ඉස්සෙල්ලා ඒ සත්‍යව මොකක් ඔබටවත් දෙන්න ඔබේ යම් සිතයක් කියනවා මතන්නට හොඳයි කල්‍යාණ මිත්‍රේ ප්‍රශ්නයක් හොදාගත්ත අංගේ ප්‍රත්‍යන් අවස්ථාව තියෙනවා. ඒකම තමයි. ඒකම තමයි සමාඥය. අහ් ඔබතුමා සඳහන් කරපාදී ඒ වගේම අපිට සෝෂල් මීඩියා එකෙන් සමාජ පාඩවීමෙන් අපිට ආන්න වෙනවා මේ මේ පුද්ගලයන් මේ පුරාන්ට අනාන්සලා කියන එකක් සුදුසු කියලා මට හිතනවා ලාවන්ත මේ සුදුදාන පුද්ගලයන් අමෝමියම ත්‍රිපිටකය විකුත් කරනවා ඒ වගේම මේකට පවා මේ උත්තරමේ නොවන අන්‍යාගම කෙනෙක් මේක නේද ඒ මහා විහිළුවක් වගේ තේරෙන විදිහට මේ විකුත් කරන උදාහරණයක් වශයෙන් මේ මට ළඟදී ආරම්භ වුණා මේ අර මේ ධ්‍යාන වලට යනකොට බඩ සුද්ධ වෙනවා කියන්නේ වගේ හිතාගන්න බැරි දේවල් ඒගොල්ලෝ කියනවා. ඉතින් මට පුදුමයක් හිතෙන්නේ මේ කියන්න කොහොම කිව්වත් මේ අහන මිනිස්සු යම් කිසි කෙනෙක් කල් මේ අහන්නේ අර ලබුගත් අය ඉතින් මෙහෙම හිතුවොත් වැරදි කියලා හිතනවා සමහරවිට මේ මේ විදිහට මේ මිනිස්සුන්ට මේවා මේ මේ තරම් මේ කරන කියන බොරු භාවාද ඇත්තවාදී පේන්නේ සමාජයේ බොහෝත බලවේගයක්ද එනසම් අනුශිෂ්‍ය බලවේගයක් වෙන්න පුළුවන්ද කියලා ඔබතුමා ආනකන රිපෝට් එක පිටත් කරලා තියෙනවා එන්න අද අපි කියන්නේ මම මේ ව්‍යාපෘතිය පටන් ගන්න අවුරුදු 10ක් වෙනවා. කෝල් පිළිකෝ මේ පිළිබඳව දැනුවත් කිරීම වැඩසටහන් කෝල් පිළිකෝ මම කරගෙන ඒක කරකට දැනෙන්නේ නැහැ. ඉතින් මෑතක තමයි මේක දැනෙන්න පටන් ගත්තේ. ඒකත් මේ රෝගී කාර්ය විද්‍ය සිද්ධි ක්‍රමයේ මේකේ උරුතු වල ඉතපත් රාජ්‍ය මට්ටමිනුත් උදාහරණයක් නම් සිතාරේ වෙන පටන් ගත්තා. ඒ ඒ ඉල්ල වෙන පටන් ගැනීම නිසා මේ මුදෙන් කොහොමද ඔබතුමා කියන එක ඇත්තක් තියෙනවා මේ හැම එකම තියෙනවා එකක් මේ ධර්මයට අපමණදී අමනුෂ්‍යෝ ඉන්නවා ඒ අමනුෂ්‍යෝ මේ දේවල් කරන්න පුළුවන් දැන් මොකද ඉස්සුනා කියනවා අනුත්තර නිකායේ ටිකටි පාදේ තියෙනවා මේ මේ ධර්මයේ මේ ලෝකෙ විනාශ වෙන්න පුළුවන් කාරණාවක් කියන්නේ කියලා අපි සාදා මොනවිතරෝ මේ විතරය කියනවා මේ අමුතරිකායේ පාදේ තුන්සිය ඇටකය කරනවද කියලා ප්‍රිකා ප්‍රේකුතේ නමන්නේ මේ සූත්‍රයේ සඳහන් වෙනවා ඉතින් මේ කියන දැන් ඔය අදම්මරාගේ කියලා කියන්නේ ලිංගික වශයෙන් අමාරුතාවයේ විචාලම් කියලා කියන්නේ සමලික කියන අතර වෙන රාගය. විෂම ලෝභය කියලා කියන්නේ ඕනෝමයේ කුරු කුරු දේවල් වලට සමරා කියා ගන්න මා මාලේ මාලේ මිනිහෙක් මම ගෑනුවත් එහෙම අරලා මාලේ කඩා ගන්නවා වගේ මා නරක විදිහට කරන ලෝභය. මේවා තියෙනකොට ඔක්කේ තියෙනවා. ඒ කාලෙක දැක්කර වහින්නේ නැහැ. ඒ වගේ දුපිච්චයක් වෙන දුපිච්චයෙන් මිනිස්සු නැගලා යනවා. ඒ අවසානයේ කියනවා යක්ෂා වාහනේ මන්ත්‍රියෝ ඉස්සරහට කියලා. යක්ෂයෝ නපු මිනිසු මිනිසුන්ට විරුද්ධව මෙහෙවනවා කියලා. ඉතින් මිනිසු මොයදාගත්ත ඉස්සරහ විවාහන කරපයි විවාහන කරපයි මේ මිනිස්සු මොයදාගත්ත මිනිසුන්ට විරුද්ධව. එතකොට මේකත් ඒකක් මේක කියනවා මේ මේකක් කියනවා මේ පස්පස්සේ දුක. කන්තිකායේ සද්ධාම පරිලෝක සූත්‍රය ඒ සද්ධාම පරිවෘත සූත්‍රයේ සඳහන් වෙනවා මේ සද්ධාර්මය විනාශ කරන උත්තරයක්. ඒකදී සමාධි දේශනා කරන මේ සද්ධාර්මය කියලා කියන්නේ ඉතමේ ධර්මය විනාශ කරන උත්තරයක් කියන්නේ මේ ලෝකයේ රක්කරන සතුටහ අපි රක්කරන සතුටහ වෙන්නේ නැහැ. සත්‍ය වගේ එකක් ලෝකේ යනවා. ඒ වගේම ධර්මයේ අනුදාන වෙන්නේ කිව්වත් ධර්මයේ එකක් ලෝකේ යනවා. ඉතින් ඒ නිසා ඔබතුමා කියනවා වගේ මේකත් අර බුද්ධ හෝ මොකක් හරි වෙන්න පුළුවන්. ඒ ඒ බුද්ධවලදී ඉන්නේ දෙනා කියන්නේ මේ තුමාට දේශනා කරන මේ පස්සේ වගේ එකක්. ධර්මයේ අනුදාන වෙනවා දැන්. තරම් මේ දවස් නෝ මට මට සංකේතය වෙනවා වෙලාවලේ මොකද දවස්වල දෙක කරනවා දැන් මේක නම් මේ මේ පාරිතු මොන්සේ වගේ මේ සමාන කන්‍යා ඉතින් ඇවිල්ලා ඉඳලා දුන්නේ නැහැ මතලා උත්තර ඒකේ 50 ඔකේ විදිහට මායාවක් කරගෙන ඉන්නේ ඒ කියන්නේ අත්තරම් අත්තරම් වෙනත්තරම් භාවිතයට නැති වෙලා යන වස්තනයේ ඒ වගේ මනෝ දේශනා කරනවා ආශිර්වාදවන්ත මේ සත්‍යධර්මයේ අනුදානයි නතාව හස්තම මත්තම සංග්‍රහණ මොටි ආවන සත්‍යම ප්‍රතිඋත්තරන් ලෝකයේ උත්පාදිතයි සත්‍යධර්මයේ වගේ තාක්ෂණ එනකම් මේ ලෝකයේ ධර්මය අනුදානයි දැන් එහෙමනම් මේ අණ්ඩායම මේ පිළිස මේ සංවිධානාත්මකව මේ කියාගෙන යන්නේ මතක වාගේ එකක් ඒක ඇත්තට බණ කියන මිනිසුන්ට හිතේ කොහොමද කියලා කියනවා හැබැයි බණ නෙවෙයි බලකොට බණ වගේ එකක්. මේ අතර තියෙන ප්‍රශ්නය මේ පාලි දැනුමක් නැහැ. පාලි දැනුම නැති ඉතින් ඒකට පුළුවන් තරම් ටිකක් කියාගෙන කියාගෙන යනවා. කියාගෙන ගිහිල්ලා අර්ථ රචන දැන් මේ තියෙන අර්ථ රචන තමයි ගන්න බෑ ඒක අටුවාව නැත්නම් අර්ථ රචන හොයන්න ඒක හොයලා නැහැ ඔබ. ඊට පස්සේ විකිටගේ පරිවර්තනය කරලා ඒව සම්පූර්ණ කරන්න මේකට තියෙන්නේ. දැන් මේ කියන්නේ දැන් කියනවා නිත්‍ය කියන අනිත්‍ය කියන විස්තර ගන්න ගිහිල්ලා අනිත්‍ය කියන පදයට අනිත්‍ය කියලා සිංහලෙන් පරිවර්තනය කියලා තියෙනවා. දැන් මේකට කියන්නේ සංස්කෘතයෙන් කියනවා. දැන් අත්මයා මේක කියනවා නේද? දැන් සිංහල භාෂාවට වචන එන ක්‍රම තුනක් තියෙනවා. තත්තම තරභව නිස්පන්න කියලා. භාෂාවට වචන දෙකවා ගන්නේ ඕන භාෂාවක වචන එන ක්‍රම තුනක්. තත්තම කියන්නේ ඒ භාෂා මුල් භාෂා ඉතිරි වචන පාවිච්චි කරන මරණ කියලා කියන එක. පාලි මරණ, සංස්කෘතේ මරණ, සිංහලේ මරණ. බස් කියන ඉංග්‍රීසි බස්, සිංහලේ බස්. ඒකෝට ඒ භාෂාවේ කියන වචනේ එහෙමම එන්න පුළුවන්. ඒක කියනවා තත්ත්ම් කියලා. සමහර අය කියනවා තත්භව කියලා. විදිලා එන්න පුළුවන්. හත්ත කියලා කියන එක හත්ත කියන එක හත කියලා එනවා. ඒ වගේ ඒවා වෙනස් අපජාමිෂ පැමිණි කියලා එනවා. මේ විදිහට යම් යම් දේවල් වෙනස් වෙනවා. වෙනස් කරන්න බැහැ. විදිලා එන්නේ. තව කියනවා නිස්සක්කන කියලාම අපි විතර වචන වගේ තියෙන ඔළුව බඩ කඩ වගේ වචන කොහෙවත් ආපු වගේ දෙන්න. සිංහල සංසිංහල වචන. එන්න මේ භාෂා නියමයක් තියෙනවා. ඒ භාෂා නියමයට අනුව තමයි අපි අර්ථ කථන දෙන්න ඕනේ. එතකොට අර අනිත්‍ය කියන එකට අනිත්‍ය කියලා තේරුම සමාන ප්‍රමේය අනුව එකක් ඒක සිංහල සංස්කෘතියේ නැතිවක් නෙවෙයි. නමුත් මේක තුන රවට්ටනවා මේකට. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධර්මයේ සංදසනා කරන්න එපායි කියලා පාඩවල තියෙන සංදස කියලා කියන්නේ සංස්කෘත භාෂාවේ සංස්කෘත භාෂාව යම්ු තේරුම කියලා විකුණන දෙන්නේ ඉල්ලා පිටියයි මේ ධර්මයේ සංදසනා කරන්න එහෙම නැත්නම් මේ සංස්කෘත කරන් ඒකට උත්තරයි කිව්වේ ඒ නිසා මේ ත්‍රිපිටක පරිවර්තන වල අනිත්‍ය කියන වන්දනය කියන්නම් මේ අනිත්‍ය නිත්‍ය කියලා රසාතරේ තියෙනවා. ඊළඟට දැන් ප්‍රශ්න වලට දීමට කලින් මම කැමති වෙන්නේ එක පුද්ගලයෙකුගේ කාර්යය මේ තමයි සමාවෙන් සමාව මම හිතන්නේ රමණී මාත්‍රියගේ වීඩියෝ එකත් ඒ වගේම මයික් එකත් ඕනෙලා තිනවා තම කරුණාවෙන් මත කරනවා මේ දෙකම ඕෆ් කරගන්න රමණී මහත්මිය ඉතින් කරන්න හොඳයි ආජයන් මහත්මිය ඔබ මාතෘකාව ගමන ඔව් දැන් මේ ඉන්නේ රාජ්‍යවත්තේ ස්වරාජ කියන ස්වාමීන් වහන්සේ මම කිව්වා උන්වහන්සේ බුද්ධ ඒ උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ලෝකයේ සමායයෙන් හැමදෙනාම අරිහත් උන්වහන්සේලාගෙන හඳුන්වා ගන්න. උන්වහන්සේ ගොඩදාගෙන කියන බුද්ධ කියන එක. එතකොට නක්කාවත්තේ අසරණ සරණ බුද්ධ පරාය. ඒක ඔක්කොම උන්වහන්සේ අභිසම්බෝධි කියලා කොටක් තියෙනවා. මේ අභිසම්බෝධි පොතේ අවසාන පිටුවේ. මෙන්න මෙහෙම කියනවා. අභිසම්බෝධියේ උන්වහන්සේ අවබෝධය ලබා තමයි අන්තිම තැනදී. මෙන්න මෙහෙමයි වාක්‍ය අවසන් වෙන්නේ. විය යුක්ත සිදුවියේ සිදුවිය ආසය යුක්ත දකිමි කරත යුක්ත කරෙහි සියල්ල නිමියේ. මේ කියන්නේ බුදුමයි. ඈ නැත්නම් ආත්මා කියලා කවියන් පුරා. එතකොට දීන ආජා සංග්‍රහය අනාගතාණිය නාමන ඉස්සායි කියලා තමයි ඔය වචන හතරේ තමයි ආරාධන මහගෙන් සාහව ප්‍රකාශ කරන්නේ. දීන ආජා ඉපදීම යතුනේ. උදින සංග්‍රහය ජනිවාදයකට ඉවරයි. අසං ආරණ්‍ය උන්වහන්සේ කියන කලයුත්ත කෙරේ. ඒක මේකේ තියෙන කලයුත්ත කෙරේ. සතියුත් දකින්න. ඈ යාලනේ කියේ. එතකොට උන්වහන්සේ කොරාතේ කොහොමද කියන්නේ? උන්වහන්සේ මෙන්න මේක කියනවා. අවුද මේ සත්‍තාවත් මේ බුද්ධ පරාය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ පොත මොකද්ද? සම්මාදිට්ඨි පොතේ. සම්මාදිට්ඨි පොතේ උන්වහන්සේ මෙන්න මෙහෙම මේ වෙන්නනවා මේ මේ දහම් සාමයේ කියදේවල් විස්තර වශයෙන් සම්මාදිටි පොතේ පළවෙනි ඉස්සර දෙවෙනි පිටුවෙන් කියනවා මෙන්න මේ. මොනවද කියනවා? අනිත්‍ය වූ එන්න මේක. පළවෙනි ඒ පරිච්ඡේදයේ වෛදික බ්‍රාහ්මණයන්ගේ එම නිත්‍යයි දුක්ඛයි ආත්මයි යන ආගමට දේ ආගමික තේමාව නොපිළිගත්. එකල පිටි උපනිෂත් ආගම් වාදී වූ සියලුම සත්‍යයි ඉපදීම ජරාවටපත් වීම ව්‍යාධියටපත් වීම මරණයටපත් වීම සිදුවන නිසා මේ අනිත්‍ය වූ දුක් සහිත වූ අනාගත භවයේ ඒ කරුණ දැක්කෝ. ඒකට අනිත්‍ය දුක් අනාත්ම පිළිබවද උපරිත මොනිවද? එනිසා ඔවුන්ගේ උපනිෂද් ධර්මයේ මූලික තේමාව වූයේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන ත්‍රිලක්ෂණයයි. එතකොට දැන් ත්‍රිලක්ෂණයේ කාගෙද? උපනිෂද් මුනිවරුන්ගේ. එතකොට මෙය ලෞකික වූ භෞතික සබහා විඥාණයෙන් ඇති යථාර්ථයේදී ඒ අදත් තියෙන දෙකේ මේ උපනිෂද් ධර්මයේ නාමය. ඊළඟට බලන්න තුමා කියනවා දෙවෙනි පිටුවේදී මේ මොකද පොත සම්මාදිට්ඨිය. ලෝකයේ සියල්ල අනිත්‍ය දුක්ඛය අනාත්මය යන කරුණ දැක්වෝ මොහොත. සත්‍යයගේ රූපය දෙවි ගුණ දෙයන්ට විදා වෙනවා. බෞද්ධ විදුවේ උපනිෂද් මුනිවරු. ඒ ආමකත් ඇස අනිත්‍යයි, ඒ හා ස්පර්ශන රූපය අනිත්‍යයි, අන අනිත්‍යයි, ඒ හා ශබ්ද අනිත්‍යයි, නාමය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ජීව අනිත්‍යයි, රස අනිත්‍යයි, කය අනිත්‍යයි, ආදී සම්පත උපරිතම් නිරෝ. ඒ රාමන විචාරණා භාවනා ලෙස චිත්තානුපස්සන, කායානුපස්සන, ධම්මානුපස්සන ආනාපානසති ප්‍රගුණ කරලා කවුද උපරිතම් නිරෝ. මෙවන් විවිධ ලෞකික සමාධි දර්ශනා භාවනා වලද තුනේ නිසා මේ නිර්මාණාන ලෞකික අරූප ඥාන උපදවාගෙන සමත් වූව සිල්වත් ආවස්තුමාද බුද්ධත්වයට පෙරෙන ධ්‍යාන උපදවාගත්තේ ආලකාරම් උද්ග්‍රාම කුරුලිය ඉතින් අන්තිමට කියනවා අන්තිමට මෙන්න මෙහෙම කියනවා තුන්වෙනි පිටුවේදී උපනිෂද් ධර්මයේ මේ සියලු සමත විදර්ශනා භාවනා යල්දා ඒ තුලින් ලබාගත් ඥානය උතුමියන්ගේ ලෝකෝත්තර දර්ශනයේ ප්‍රධාන අංග බවට අදපත් ඇත. පුදුමයෙන් උතුමියන් දේශනා නොකළ උන්වහන්සේ අධ්‍යාත්ම ලැබෙන ලෞකික උපනිෂද් ධර්ම උතුමියන් දේශනා කළ ලෝකෝත්තර ආර්ය ධර්මයේ ලෙස සාස්ත්‍රාවා වෙන දෙවිස්කේවි ලියාදීමයි. ඔවුන් මේ ගැන කතාවක් තිබුණා. කොට අතිමත්තා දූත්‍රය බුදුහාමුදුරේ දේශනා කළේ විශේෂයේ වාස්තිකයි නේද? කායාන වස්තනා මේ ඔක්කොම පුදුම යෝගී කියලා කියන්නේ. සම්මාදී පොතේ අත්තුන දෙක දෙක එක දෙක තුන හතර තුලදී නාකාය පෙරලා සම්පූර්ණයෙන්ම ත්‍රිවිධ කියන ධර්මවල ත්‍රිවිධක විකෘති කරනවා කියලා මෙයා ත්‍රිවිධ කියලා කරනවා. මේ සම්පූර්ණ ලියාප් එකක් කියලා. ඊට පස්සේ අටෝනේ කරකොට තුනන්ට කියලා වෙන්නේ. මම පොත සම්මාදී අටවෙනි කිව්වා. අද බුදුදහමට අතුරු කියන්නේ පන්තිල් අටසිල් දසසිල් යන පෙරක් සමාදන් වී ඇතුළු දාන සීල භාවනා සංකල්පය සම්පූර්ණයෙන්ම මෙන්න ජෛන මුනිවරුන්ගේ ලෞකික ආගමකට ගන්න නැහැ. ඒක කියන්නේ එතකොට ශ්‍රීලා නිස්සක්කයි දාන සීල භාවනා ජෛනය. උන්වහන්සේ දාණය සීලේ භාවනා කියලා ප්‍රතික භාවනාව නෑ. මේ හිතේ හිත කියන්නේ මොකකින් ඇතිවම මොකකින් නැති වෙනවා. නැති වෙන වෙලාවට ඇති වෙන හිත නැති වෙන දෙන්න දුරින්න. එතකොට කරා මෙන්න මේ විදිහේ ධනික ක්‍රමයක් වන්මාදු ගන්නයි මෙන්න මේ එතකොට මේ මේ මේ මුන්හන්සේ දැන් අවුරුදු 30ක් විතර වෙනවා වෙන්නේ මේකවත් එකනේ යා ඒකට උන්වහන්සේ අරකට වැඩි වෙනස් නෑ බුදු වෙලා ඉන්නේ බුදුහාමුදුරුවන්ට උදාහරණ විදියට තමයි මේක ඔක්කොම දේශනා කරලා කියන්නේ ඉතින් මෙන්න මේ නක්පා වන්දිනකොට මෙතුමා බෞද්ධයෙක් නෙවෙයි පරිවිකාරයි විලක්ෂණය පිළිගන්නේ නෑ විපිටකේ පිළිගන්නේ නෑ ධාතියේ භාවනාවෙන් දිරමුණයක් මෙයා පිළිගන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම විලක්ෂණය පිළිගන්නේ නැත්නම් ඒක කරගෙන කියලා දුනියා මේ ලක්කාවති බුද්ධවරයන හඳුරු කියන එක පොතේ නෙවෙයි පළවෙනි කාරණේ අනිත් ඒක කොහොම වෙතත් ඒක පළවෙනි කාරණේ පැහැදිලිව දැනගන්න ඕනේ. ඉතින් නැත්නම් ඔප්පු කරන්න ඔබට ඔප්පු කරන්න මේ සම්මානීය පොතේ මේ මම ඒකේ ඉඳලා කරේ දුරදාන කියවලා යා බෞද්ධයද කියලා. බෞද්ධයෙක් වෙන්න පුළුවන් මේකේ මත මතාන්තරත් එක්ක. එතකොට මේ අය මේ ඉදිරිපත් කරන මේ කියන කාරණේ තමයි ඔය කියපු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා මේ සියල්ල අපේ පෙරදැන්න දෙන්නේ මේ අර්ථ හදන ඉදිරිපත් කරන මෙයා තව ගැඹුරු දේවල් ගොඩාක් දේවල් කියනවා මම ඒවා කියන්නේ යන්නේ නැහැ අනිත්‍ය කියන එක අනිත්‍ය කියන එකේ මේ ඔබ ඔබට ඔබ අහලා කියන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණා තුන ඒ උදාහරණය පහ පහ කරන්නට මේ උත්සාහ කරන්නේ. ඔබ මතක තියාගන්න බුද්ධ ප්‍රයත්නයේ ඉලෙක්ටිවිච්ච ලෝක බලවේගවල බෞද්ධ විනෝදී බලවේගවල කුමන්ත්‍රණයේ යන්න ආකාශුණා හැබැයි මේ පාඩයෙන් ප්‍රසාරණය වෙනවා. ඒක සහලා තියෙන නිසා සූක්ෂම විදියට ධර්මයේ ගන්න පුළුවන් ධර්මයේ දිහටම ගන්න තියෙනවා. ඊළඟට බුදු දහමේ දිහටම ගන්න තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවෝ ආයතනයි. ඒක තමයි මේ විලාසය දැනගෙන සංකල්පය මේ උනේ කොහොමද කියලා අපි පොඩ්ඩක් බලමු. එතකොට මතක ඇති හිමාන සූත්‍රයේ විනෝදාස සංඥාව. මේ දස සංඥාවේ පටන් ගන්න අනිත් සංඥා සංඥා සාතිය සංඥා පාද සංඥා ප්‍රෝග්‍රෑමින් කරන සංකාරී වචන ආනාපාන කරන සංඥා කියේ. පළවෙනි අනිත් සංඥා. අපතමා යනවා ඉදාන්ති වූවා අනිදතවල කුමලතෝ කියලා වෙලාම කියනවා අතිපටක් තිකදී ඌවා අංචං වේදනාන් ජාතං ජාතංකාරං ජාඥානං ජාතිති නේතු පංචතු අදවත් අජාති වයි වායනේ පංචාත්ම කියේ ඒතකොට මේ අය කියනවා මේක අනිත්‍ය නෙමෙයි මේක අනිත්‍ය අකමැති නිසායි දුක්ඛ වෙනකොට දැන් ජාතක ආපේක්ෂී පළවෙනි ඔබට ඊළඟට හම්බ වෙන්න ඕන නවවෙනි සංඥාව මොකද්ද? අබ්බ සංඛාර ඒකවනිස්සන. එතන කියනවා ඉදානන්ද විකු සම්ප සංඛාරයේහි අත්‍යයති හරාය දිමුච්චති. අයං උච්චානන්ද අනිච්ච සායන. දැන් කියන්නේ මේ ධර්මයේ මේ අනිත්‍ය කියලා කියන්නේ පිළිකුල් කර යුතු, බැහැර කර යුතු අකමැති කියන දේරුම නිසා අනිත්‍ය කියන්නේ. මේක හරි. හරි. සත්‍ය සංගාය මන සංඥා කියන නවය සංඥාවට යම් අතරින් හරි. නමුත් එතකොට කය කියවම මොකක්ද කියන්නේ? හරිද? බුදුමාහෝ එකම සංඥාවක් එකම අර්ථයකින් දෙවලක් කියවද? නාමයෙන් කුලක් කියවද? මේකේ ධර්මයේ කුලක් කියන්නේ එක සූත්‍රයේ දෙවල කොහොමද කියන්නේ? එකම සූත්‍රය එකමත් ඒකෙන් අනිත් කියන වචන දෙක පාරක් පාවිච්චි කරලා අතන තියෙනවා රූපං අනිත්‍යං වේදනාං අනිත්‍යං අඥානිච්ච සංඛාරානිච්ච කියලා මෙතන තියෙනවා කියන ආයතන ඉතිරිද. පැහැදිලිවම අර පිළිපොල් ගැටේ කියන අදහසක් ඒක වෙනම එකක්. ඒක ආවුතේ දාගෙන මේකම උදා කරලා කියනවා මේ අර උපක්‍රමය දාන්නේ මේගොල්ලෝ කවුරුත් බෑලාන සාර මණ්ඩලයක් ඉතින් සංවිධානය කරලා වැඩිලා අපි යන්නේ. මේක මේගොල්ලෝ ගැහැතුවා. තරක දහර මේක. දැන් මතනකොට දස්වන ඥාන 10ක් නැද 9යි කියලා. ඒක මේකයි මේකත් කියලා හිතේ. රූපං අනිත්‍යං වේදනා අනිත්‍යං කියලා කියන්නේ රූප වේදනා මේවා අනිත්‍යං. මානෝ ඔකේ ඔක්කො කරන්න හදාන්නේ පක්කාදික්තියට විරුද්ධවනේ මේ කියන්නේ ආත්ම දෘෂ්ටිය දරන්නේ රූපේ දැක්වම මහා සත්‍ය රූපේ සත්‍යකින් නානවා මොකද අපි කියන්නේ රූපයේ ඒ කියන්නේ තවගේ වේදනාව මොකද වන්නේ එතකොට මේ බුදුහාමුදුරෝ ආත්මය කියලා එකක් කියලා ඒක ආත්මය කියන තමයි සාරිත්‍ය සංකල්ප සංකල්ප ප්‍රධානස්ථානය වෙන්නේ මේ අනිත්‍යතාව ආවයි බව ඒක බුදුහාමුදුරෝ සමතනක දේශනා කරලා තියෙනවා අනිත්‍ය අත්මෝවාව විපරිණාම ධර්මා කියලා. බුදුහාමුදුරුවෝ අතරනේ කරන්නේ. අනිත්‍ය කියන එක බුදුහාමුදුරුවෝ දෙනා කියනවා අනිත්‍ය ඔබෝයලා බලන්න දීපල තේරෙනවා අපි කියලා. අනිත්‍ය අත්මුව. අනිත්‍ය කියන එකට දෙන අර්ථකථනය එතනම කියනවා දුව නෑ, පිළ නෑ කියන එක. බුදුහාමුදුරුවෝ අනිත්‍ය කියන අර්ථෝ කියන දෙකතියෙදි. ඒ වගේම දස්සඤ්ඤාවෙදී ආවකානිකයි කියන අර්ථයෙන් සංඛ්‍යාවක් කියදී. පිළිකුල් කටයුතු කියන අර්ථයම සංඥා යෙදී මේ අය එකක් සංඥාව කරලා නවී සංඥාව කියන කියන බුද්ධාගමේ අනිත් සංඥාව විතරයි තියෙන්නේ කියලා. හැබැයි මේක දැකලා තියෙනවා සංස්කාරයන. ඔබට සංස්කාරයන CD එක ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලුවා. ඔබට හම්බ වෙනවා ඉරිමාත්‍රේ නවී සංඥාව කියන්නේ මොකද? අනිත් සංඥාව. අපේ අපේ සිංහල ත්‍රිපිටක පොත්වල තියෙන අනිත්‍යමනියා කියලා. හැබැයි අර්ථ සංග්‍රහය නාමයේ තියෙන අනිත්‍යමනියා කියලා. පළවෙනි එක අනිත්‍යමනියා, නවවෙනි එක සබ්බ සංකාරයේ අනිත්‍යමනියා පොතේ කියලා දින හදලත්තරේ තමයි අට්ඨියදී. හරයි. ඒ තේරුම් අපි බලන්න ධර්මයේ ගොයාගෙන ගොයාගෙන ඉන්න කොහේ මුල්ල ජීවිතයක් අරගෙන මේකට මුළු ධර්මයම යට ගහන්නේ මේ කියලා දරා ගන්නවා. මොකද්ද? පිටි කුල් කණියුන බව අකමැති බව අනිත්‍ය කියන. ඒක එක අර්ථයක්. ඔය මොන මොකටද ගැලපෙන්නේ ඒක? ධර්ම සංඥාවේ නවයේ සංඥාවට ගැලපෙන එක, නවයේ සංඥාවේ කියන එක, පළවෙනි සංඥාවට මේගොල්ලෝ කියනවා. බලන්න කොයිතර මහා භයානක වැඩක් දෙලා තියෙන කියලා මොකටද මේ? බුද්ධ ආගමේ කියන ධර්මයේ නැති කරන්නේ යන්නේ මොකද්ද? බුද්ධ ආගම අනාත්මය බැහැර කරන්නේ නැත. මේ ලෝකේ තියෙන සියලුම ආගම් අහස්වාදී ආගම් කියන්නේ බුද්ධ ආගම් විතරයි කියන මගේ ලොකු කරණතාවයකින් ඒක යට ගන්න දෙකක් කියලා. ඒකට මේ සඳහන් කරගත්තේ පොර අනිත්‍ය කියන්නේ. අහෝ කියන ඉතලේ කියලා ඉන්නවා. චූල කියන අනුත්‍රේ. මධ්‍යමනිකයි චූල කියන අනුත්‍රේ. ඉතින් අ බුදුරජාණන් වහන්සේ විසුණුහන්ගේ ළමතර කරනවා මහණෙනි. මේ ලෝකයේ විවිධ ආකාරයන් හිරේ කියෝ ආරම්භ වෙනවා කාම උපාදාන, ඉති උපාදාන, සීලබ්බ උපාදාන, අත්වාද උපාදාන කියන උපාදාන හතරම නැති කරනවා කියලා තමයි ඔය කට්ටිය ඔක්කොම මේ අලංගතන ඔය කියන ව්‍යාපාර දේවවත්තගෙන යන්නේ. ඔය ඔය අතරින් ආවම ඉන්නවා කාම උපාදානේ බහැරගෙන කට්ටිය ඉන්නවා. දැන් නිකන් කියෝගේ අය එළියවත් අනින්නේ. කාම උපාදානේ කාම උපාදානේ බහැරගෙන කට්ටිය ඉන්නවා. දිට්ඨි උපාදානේ බහැරගෙන අයින්න පුළුවන්. සීලබ්බත උපාදානයි. දැන් භෞතිකවාදී සීලබ්බත මකංග කරන්නේ. සීලබ්බත උපාදානයි. සංස්කරණයි නෝලෝ. හැබැයි මානේ අත්වාද උපාදානය මේ ආත්මයක් නැතයි කියන එක පිළිගන්නා දේශනා කරන එකම ශාස්ත්‍රය මේ බුද්ධ ශාස්ත්‍රයේ පමණයි ඔය තියෙන්නේ මධ්‍යම නිකායේ තුල තියෙනවා. මේ කියන මේ ධර්මය විනෝද විරෝධී මේ කණ්ඩායම ඔය කියන අප සියලුම දෙනා පියාගෙන යනවා බුද්ධාගමේ අනාත්මයක් ගැන කතා කර නැත කියලා. ඒක නිසා ඒගොල්ලෝ ඊළඟට ගන්න වචනය තමයි අනාත් කියන්නේ මේ මහා ප්‍රාණය ගන්න කාලේ කියනවා අනාත් විසක් අනාත් නෙමෙයි අනර්ථය ගැන කතා කරලා කියනවා මිසක් ආත්මයක් දැනට කරලා නැත කියලා. අන්තිමට උත්තරම් බලන්න මේගොල්ලෝගේ මේ හැමේ හතර හත් දෙනාගේම කරතරම කියන්නේ බුද්ධ ආගම ආත්මය බැහැර කොට නැත කියන අර්ථය. ඒවනම් බුද්ධාගම ආදුත්තාව ආත්මය පිළිගන්නාමයක් කියලා ඥානයෙන් කියන. ආදරණය කියන්නේ ලෝකයේ අනිත් ආගම් වලට. ඒක තමයි කියන්නේ. ඊළඟට බලන්න වරගෙන ඉලක්කය. දැන් මෙතනම මම ඔබලා මෙයාගේ මේ මේ කවුද මේ අපි මේ මේ කියන නක්කාවත් එකේ පොතේ තියෙනවා සීලාසනය ප්‍රතිපදාවක්. යපරණ කරන්නේ. ඒක පැහැදිලිව ඉලක්කය නැහැ. ඒක මුලින්ම බලන්න. ඔබ ඊළඟට අනිත් කියන්නේ දැන් මුතුමා තමයි කියන්නේ දසඥාවේදී අනිත්‍ය අඥා කියන්නේ අච්චියේ හරහා පිළිකුල් බලයෙන් කුච්චල වෙන සංඥාවක් තියෙනවා. මොකද අනිත්‍ය වශයෙන් දකින්න එක අනිත්‍යානුපස්සී ඊළඟානුපස්සී අවසන් වෙනවා. පටිච්ච එතකොට මේ අර නිද්දේ හරි නිද්දේ නිද්දේ කියන්නේ මේකේ තියෙන නිබ්බිදානුපස්සනාව කියන්නේ අනිත්‍ය බව දැකලා නිබ්බිදාවට යන අරගෙන කියන දැක්ක සමාහාරී ඔය සබ්බ සංකාරී අනිත්‍ය කියලා කියන්නේ එතන නිබ්බිදාවපතනාව. අනිත්‍යවපතනාව වෙනයි නිබ්බිදාවපතනාව වෙනයි. මේ දෙක පටලවල තමයි ඒකට කියන්නේ ඔබ දාන්නවා. යම්කිච්ඡා කලවයි අපි දුක්ඛ කියලා අකමැති දේ දුකයි කියලා වෙනම එකක් බුදුහාමුදුරේ දේශනා කරලා. ඔය විදිහට ආකාරයෙන් චතුරාර්ය සත්‍යයේ දුක්ඛ සත්‍යයට ලක්තරේ සැකදී. අකමැති දේ දුකයි. ඒක පැහැදිලිව දැන් මේ මේ නැත්තම් මේ අර්ථකථන තියෙනවා ඒක. ජාති නම් මොනතර ජාතිමාන නම් උපදින මිනිස්සු උපදින්න නැත්නම් හොඳයි කියලා හිතනවා. හැබැයි ඒක නකෝමයි සංකල්පය වත්තක් වෙන්නේ නැත්නම් ඒක ඉස්තරේ නෑ. ඊටත් කියන්න ඉච්ඡාවන්. ඊළඟට මැරෙන අය මරණ ධම්මාන අවබෝධ කරගන්න මරණ ධම්මාන අනිවාර්යයෙන්ම පාදින විදිහට නකෝමයි සංකල්පය වත්තක් කොහොමද? නෑ. ඉතින් මේ තමයි මේ මේ ධර්මයේ පිළිබඳව තියෙන ඒ අනිතර පිටතර තියෙන අර කියන අකමැති දේ තියෙනවා. ඒකට කියන්නේ අනිච්ච මුලකද ඒක වැටෙන්නේ අනිත්‍ය නෙවෙයි මාත්මයා ඒක වැටෙන්නේ දුකට. යම අකමැති නම් ඒ අකමැති බව කියෙන්නේ අනිත්‍ය අනිත්‍ය කියන ලක්ෂණයේදී නෙවෙයි දුක්ඛ ලක්ෂණය කියලා නම් මේකට ඉම්පොට් කරලේ අනිත්‍ය ලක්ෂණය අපරණ යනවා අනිත්‍ය කියලා එකක් තමයි මොකද අනිත්‍ය නෑ දුක්ඛ සත්‍ය. ඒක දුක්ඛ කියන එකට වාදයක් නෑ. කිසිම ආගමක වාදයක් නැති එක තමයි දුක්ඛ කියන එක. ඒක වෙනවා කියනවා. කවුරු දුක්ඛ කියන එක පිළිගන්නවා. ඒ ප්‍රාතිකලයෙන් කඩ අනාත්ත. මේගොල්ලෝ ඕන කවදිනේ ඕකනදි කරන්නේ තමයි. බුදුහාමෝ අනිත්‍ය කියන සංකල්පයෙන් තමයි අර ඔප්පු කරන්නේ. අනිත්‍ය කියන එක දැකලා මේ හේතුව නැති වුණා, ඵලය නැති වුණා කියලා ඔබ දන්නවනේ ධර්මානුකූලව හේතුව ඔප්පු කරන්න තිබිච්ච හේතුව වුණු අනිත්‍ය කියන සංකල්පය නැති කළාට රාත්‍රියේ අර සංකල්පේ හැදෙනවා. එතකොට අරගොල්ල ඕන වැඩේ කරලා දුන්නා කියන බලානේ ලක්කාවත්තේ ඔය කාමුල්ලේ ආපේරන්තරාන්තර කියන විශ්වය කරපු වෙලා අන්‍ය ආගම් වලට දුන්නා බුද්ධ ආගම අනාත්ම රත්නයක් නොවේ. පැහැදිලිවම ඔය ශ්‍රාණ ලෝකේ පුරා යන වාසුල්ලේ අපේ ස්වාමීන් වහන්සේ මේ ගැන ආපු කියලා කතා කරලා ඉතින් බලන්න අපි ප්‍රාවල් මේක තමයි ඕනෝනේ ඉතින් ඒ නිසා මේ අනාගත අතනේ දැන් දැන් ත්‍රිපිටකයේ බුද්ධ බුදුරහතේ තියෙන ඔළුවටම ගැහුවා මොකද ඔළුව විදර්ශනාව කියන්නේ මේක විලක්ෂණය කියන්නේ බුදුහාමුදුරු තුර තියෙන පුතේක අනිකානම් එක කියන අනන්‍යතාවයක් මේක දැන් මේක කියන්නේ නැති කලෙත් මේ මෙන්න මේ පිළිබඳව ඔබ අදහස් මොහොතකට බලව දෙමාණේ හැදෙනවා හොඳයි කල්‍යාණ මිත්‍රේ අවස්ථාව තියෙනවා ඉදිරිපත් වෙන්න. කොහොමද තේරුම් ගන්න ගෞරවනීය සිංහ මහත්මයා කාල චිත්තන ඔබතුමා විසින් තෝරාගත්තේ අපිට අපිට ගන්න බොහෝ සූත්‍ර දේශනා මතින්ම ඔබතුමා මෙගෙන දැක්වා මේ දවස්වල අපිත් දකින තාක්ෂණයේ බොහෝම අස්ථාවර භාවයක් මිනිසුන් විචිත්ත වෙලා ඉන්නවා මේ අස්ථාවර භාවය නිසා වික්ෂුණාගල අතර අසමගිය බොහෝ විට වර්ධනය වෙමින් පවතිනවා හැම තැනම ඉතින් ඒ නිසාම අපි විශේෂම සංස්කාරම වේය පරිසරණකට දාන පටන් ගත්තා අසමගියම කියන කාරණේ මත නෙමෙයි සංයමන සිරුම් දෙනාම මේකේ එරෙහිව යම් කිසි දැම්මකකින් ගොඩ නගන්න ඉතිරි වඩා නගන්න අවශ්‍ය ප්‍රතිපාදන සලසන්න එකතු වීම යන මගේ සංග සාමග්‍රී කියලා එතන පටන් ගත්ත අධ්‍යාත්මික මාර්ගය මේකද මම කියන්නේ පැලස්වේ මේ නොදන්වත් කමින් මිනිස්සු බොහෝ අකුසල කර්ම රැස් කර ගන්නවා ඒක වික්ෂිමාසල වෙන්න පුළුවන් මේ මම දැක්ක අපි මේ දවස්වල බොහොම සුදු දේශනා ඔය හොයා සංග සමග්‍රී කියන එක ඉස්සෙල්ලා දානවා. ඉතින් අපි දැකපු ඉස්සර දෙයක් තමයි තියෙන්නේ අංගුත්තර නිකාය දත්තක නිපාතයේ පාලි වර්ගයේ කියන එකේ පාලි මහරතන ගහනවා අපේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි සංඝදේශයේ සංඝපේජේ කියනවා කුපමගේ කොමනකින් සං බිදුනේ වේද කියලා කියනවා. උපාලි මහරතන අතර අපේ බුද්ධයන් වහන්සේ කියන උපාලේ මහණතෙම එක අධර්මයේ ධර්මයයි ප්‍රකාශ කරද්ද ධර්මයේ අධර්මයේ ප්‍රකාශ කරද්ද විනය නෝව විනයයි ප්‍රකාශ කරෙද්ද මේ නොවේ ප්‍රකාශ කරෙද්ද සතරගතයන් වහන්සේ විසින් නොරගා නොදරන්න ලද නොකියන ලද්ද සතරගතයන් වහන්සේ විසින් නොරගා ලද්දේ කියලා ප්‍රකාශ කරද්ද සතරගතන වහන්සේ විසින් නොපුරුදු කරන ලද්ද සතරගතන වහන්සේ විසින් පුරුදු කරන ලද්දේ ප්‍රකාශ කරද්ද සතරගතන වහන්සේ විසින් පුරුදු කරන සතරගතන වහන්සේ විසින් පුරුදු නොකරන ලද්දේ ප්‍රකාශ කරද්ද සතරගතන වහන්සේ විසින් නොකරන නොකරන ලද්ද සතරගතන විසින් පරම ප්‍රකාශ කරද්ද සතරගතන වහන්සේ විසින් පුරුදු කරන ලද්ද සතරගතන වහන්සේ විසින් නොපුරුදු කරන ලද්දේ ප්‍රකාශ කරද්ද යන ආදී වශයෙන් කාරණා 10ක් අපේ සතරගත බුද්ධ විද්‍යාන් වහන්සේ ඒ අවස්ථාවේ පාලි මහා රහතන් දේශනා කරන මේක ආනන්ද මහා ආනන්ද කිරණ මහත්තයාට කියන එක පහළම සූත්‍ර දේශනා. ඒ මත මේකෙන් තේරෙනවා මේ කර්ණෝ කාරණා සංග බේදය කියන ආනන්තරි පාප කර්මයකට ඇත්තටම මේක උපකාරී වෙන දෙයක් මේ නොදුනත් කමින් හෝ මේ කරන්නේ නෝනේ ඉතින් සිංහලයෙන් මම ඒකනේ අදහස් මේක අවස්ථාවේ එකතු කරේ මේ නිසා මේ නිසාම බුදුරජාණන් වහන්සේ යම් යම් තැන් මංගා සුපේසරසේ යම් යම් තැන්වල තව විවිධ දේවල් උන්වහන්සේ මතු කරනවා. ඒ කියන්නේ මේ වගේ කාල ආවයන් පස්සේ බුදුජානක වහන්සේ කියනවා යම්තර සංඝයා විදිහේ බුදු කාලයක් වේ. සංඝයා විදුණු කාලේ වනායි බුදුජානක බුදුරුවන්ගේ අනුශාසනා මෙනෙහි කරන්නට පහසු නොවේ. වනේ වනාප්‍රස්ත දුරව සෙනසු දෙවෙනි කාලේ පහසු නෙවේ. ඒ කියන්නේ සංඝයා බේරුණ කාලයක් විදිහේ මේ ආකාරයෙන් මේ අසබ්දන්නේ ප්‍රකාශ කිරීම නිසා ඥානවා ධර්මයේ මෙනෙහි කරන ප්‍රශ්නේ නෑ. ඉතින් මේක තාම සාමාන්‍ය තාම හිතන්නේ බොහොම අසත්පුරුෂ ක්‍රියාවක්. මම කියන්නේ මෙච්චර විශාල මම හිතන්නේ විද්‍යානුවන්සේ කන්නා පෙරෝ වෙන මහා දුක්සේ කෙනාට ධර්මයේ මේ ආකාරයෙන් නිකන් නිකන් අවුරුද්දක් අධ්‍යයනය කරලා මෙයා විකෘති කර විනාශ කිරීම කියන්නේ බොහෝ අයගේ මම හිතන්නේ මගපල නිවන පවා වෙන කාරණයක් නිසා මම හිතන්නේ තාම කනගාටුදායක වුණාට ඉතින් ඒකම මම හිතන්නේ අදගත් ගාම්භීරණී අවස්ථාවේ මම හිතන්නේ සියලු දෙනාටම හැකි හොඳ පණිවිඩයක් දුන්නා ගම තමයි ජයසිංහ මහත්මයා කියන්නේ හොඳයි ඒක මම සාර්ථකයි ඔව් මහත්මයා වුණා ඒත් වශයෙන්ම ඔබතුමා කරගෙන යන ක්‍රියාත්මක මම ආගෙන මම කොහොමද කරනවා කොහොමයි කරන්නේ අපිත් මේ සහයෝගය දෙන්නේ ඔබතුමාලා ඒ කරගෙන යන දේට මේක ඇත්තවදේම දැන් සුන්දරි කියන්නේ සුන්දරි සූත්‍රයේ තියෙනවා මේ සූත්‍ර පාලි කරනවා කියන්නේ සුන්දරි මනිකානිකාව සාධනය කරලා මංගල පිය තියෙන විලාසෙදී මේ එතෙන්දී අ බුදුරජාණන් වහන්සේ ඉතින් මහාමුදු කොහොමකින් බොහොම කම්පාවට පත් වෙලා ඉන්න මිනිස්සු දැන් අර උත්තරී සූත්‍රයේ එතකොට මේ උත්තරී සූත්‍රයේ සඳහන් වෙන පුදුම දැනෙන දෙවිතුලියද පාස්නායේ කියලා සමාජයෙන් මේ පිටුවම අපිට දෙන්න උත්තරී සූත්‍රයේ කියන්නේ පුදුම උදාන පාළියේ කියලා අපි එතකොට උදාන පාළිය කියන්නේ මුද්‍රයන් පොතවල පළවෙනි මුද්‍රිකය පළවෙනි කාණ්ඩේ කියලා අපි කියන සුන්දරී මුද්‍රය. ඒ සුන්දරී වෛකාරිකාව ඝාතනය කරලා විසුණු මහතේලාට චෝදනා කරන වෙලාව. අ මුද්‍රයන් සමහරේ ආඳුරු කොම් කලබල වෙනවා දැන් ඉඳලා තමයි මහණෙනි. නමුනාන්සේලා කලබල වෙන්න එපා. ඔක තව දවසක් ඕන තියෙන්නේ. ඉතින් වෙලා හැබැයි ඔක හදන්න ඉස්සන් ඉන්නේ. ඔකම තා මෙන්න මේ මේක කියන්නේ ආකාරව කියන්නේ. මොකද කියන්නේ කිව්වේ අභූතවාදී නිර්යාමපේති යෝජා ස්වාන කරෝමිතාවෝ උගෝපිතේ පච්චමහාවන්ති නිලකම අමිතාපරස්තේ ඔහු කියන්නෝ අපාගත ගන්නෝ කියලා වහන්සේලා අටන සුරු කියාගෙන කියාගෙන යන්න කියලා කිව්වා. එතෙන්දී ගණනාගෙන නිතරම කියන්නේ නිතරම කියන්නේ නිතරම කියන්නේ අනේ ඒ නිසා බුදුමහත්මයා මේ පිළිසතරකනේ ආනන්දේ වැරදි මේක බොරුවක්. මේ කියන එක මේකට කියන්නේ බොරු. ඉතින් අතවත් මම ඊළඟට මම ඉතිපත් කරන්නම් දැන් මොන බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ අරගහන්න පොළු කොරටම ගැහුවනේ. විදර්ශනාව විලක්ෂණය කියන නමින් හැඳින්වෙන බුද්ධ ආගමේ ආත්මය බැහැර කිරීමේ දර්ශනය සම්පූර්ණයෙන් බැහැර කළා මේ කට්ටිය මේ බුද්ධ අපේ ආන්දෝලන වලේ ඊළඟට ඔය නම් මේවල බලන්නේ කියලා දැන් ඔය අනිත් කටි ඕලමාලියෝ ඉන්නේ ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලන් එක්ක අඟුරු කියන පද කියලා පොතේ ඒගොල්ලෝ පස්සේ යනවා විතරයි. ඉතින් එහෙම කියාගෙන ගිහින් මේකක් සම්පූර්ණ බුද්ධාගමේ ධර්මයේ ඔළුවටම ගෙවුවා. ඒක දැන් අල්ලලා කියලා කියන මිනිස්සුන්ට. දෙවෙනි එක තමයි සුමානු උපන්න දැන්. මේ ලෝකයේ උගත සාතුරු බොහොම දුකසේ උපන්න දුකසේ ජීවත් වෙන සාතුරුයි. රවගාලු උපන්න කට්ටිය, කැලෑවල නැත්නම් කාන්තාරු උපන්න කට්ටිය ඉන්නේ. මේක හරිම අමාරු වැඩක් මේක උනා. ලෝකේ උසමට ඒ කියන්නේ ඒවල ආනන්ද පාමුල තමයි බුදුමාවන්තු පහළ වෙලා තියෙන්නේ. මේක ලෝකෙ දුරන්න බැරි වෙනස් වෙන ධර්ම විරෝධී. ඒ නිසා මේක යට ගන්නවට තව තිබුණා. මේකේ ගායක් තිබුණා මේ ලංකාවේ ඉතිහාසයක් මම කියන විචනය කියලා තමයි වැරදි වෙන සංගායමක් ඉන්නවනේ. ඔය මේ කියන දේවල් ඇත්තද බුදුහාමුදුර ලංකාවට ආවද බුදුහාමුදුර ලංකාවට ආවයි කියලා කොහෙද සාධක තියෙන්නේ බුදුහාමුදුර කියලා මේ මේ එකම මාර්ගය අර ඉස්සරහ කතා කරනවා මේ මායාවේ කණ්ඩායමක් කියන්නේ මහාන කිසි කිසි මිනිස් වලින් ඉන්නවා. එතකොට ඒ වගේ අය ජයවත්පත් පතිරාණන්ති කියන කෙනෙක් ඉන්නවා. එයා තමයි උත්සලා බලන්නේ. එයාගේ එයාගේ ආදෝ තමයි මේ නිවන බලන්නේ කියලා ඉස්සරහ හිටපු ඔය මේ මුතිපේරා කියලා. වල මනුස්සයා පොතේ කියලා. ඉතින් කල්පනා කියන මනුස්සයා ඔතන යාගෙන මට හම්බ වුණා ඒ කී කාලේ තුමාව. ඔය පොත අරගෙන මේ අපි මන්දල පන්සලක් ගන්න ගියා මේ පොත මුල ගන්න බැරුවා. මොකද ඉතින් කියලා ඒක වගේ ලක්කා තුමාලු පන්නයි කියලා කියනවා. ඒ පොතත් ඒක පොත. ඔයනේ තරේනේ කොහොම මේ මේ ගායක අnder පාර බලවේගය මේ කට්ටියට උදව් කරනවා. ඒ නිසා එයා එයාගේ ඒක අරගෙන ඉවර වෙලා මේක දැන් මේ කියන දැන් ඔක්කොම ප්‍රත්‍යක්ෂ ලංකාවේ හැමදාම කියන අන්තිමට කිව්වා අන්තිමටම අලුතෙන්ම කියාපේක තමයි ඔය අපෝ කතාව නිරන්තරනවා දෙකිනේ කියලා කියනවා ආමායාවේ විරේ පරයාදයක් වුණා නේද ජෝරෙන් ජයත් කරුකත් වන්දනේ ඒක කියලා මේ අරගෙන ඉවරට ලංකාවේ ආරේ කියන භාව ගැනයි එතකොට මේ කවුද කියන්නේ ලබන මහන්සියලා අපි කියන්නේ එතකොට මේවා පිස්සකෝ ධර්මයට අද දැන් අද වෙලාව හරි ඔබ ඉදිරි කාලයේදී ඔබ ඔබේ ජීවිතය මම ඉස්සරහට පොත්වල තියෙන ඉදිරි මම ඉස්සර කරන්න මේ තමයි වෙන්නේ කාණ්‍ය බුදුහෝ මේ ලෝකේ මහා භූමියේ පහළ වෙච්ච මහා දීපේ පහළ වෙච්ච මහා භූතයේ නොවේ සාමාන්‍ය මේ ගල්වා මේ භවකලා ඉපදිච්ච ඔදෙව්ව උපන්න සාමාන්‍ය උත්තරේ කියන එක කියලා තමයි මේකවල මොකද අපි කියවති ලංකාවේ මාළුත්තරණය කියලා කියාගන්න. නමුත් ඒකෙන් වෙන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ මේ ලෝකයේ උපිතරම දැන උගන්වන්නේ. ඒක අපි නෙවෙයි මේක හැදුවේ. බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ මධ්‍යදේශයේ මධ්‍යදේශයේ හිමස්තන් පාමුලේ කියලා කියන එක මේක විදිහට මේක අහම්බෙන් සිද්ධ කියලා නෙවෙයි. මේක අවුරුදු දහස් ගණන් සිදු කියන එකක්. ඒකවල මේක මෙහෙම තියෙන්නේ. දැන් උන්වහන්සේගේ දැන් මේ මේ ඉවරකරන්නේ ස්වාමීන් වහන්සේගේ පොත කියලා මගේ ළඟ මේ පොතේ අටවෙනි පිටුවේ තියෙනවා. මහාත්මේම ඉස්සර වෙලා මේ පොත කියලා පස්සේ මම කල්පනා කරන අර්ථ විලාස කොහෙද බොරු කියවල. උන්වහන්සේගේ පොතේ තියෙන මේ අටවෙනි පිටුවේ බුද්ධාගමට පදාංගවල මේ කලින් කර ජනප්‍රිය වූ ආගම සංකල්පය දිනු කරගෙන පොදු ජනයාගේ සිතන්නාදී ගරු කුමාර ලබන්නේ හැකියාවට භක්තිය මදහන්ත බුදු පරිසරකර සාගමයි. එවැනි උදාහරණ මිනිතුනේ නිකන් ලංකාවට ගෙන අදින පටන් අද දක්වා විවිධ වෙනස් අංගවලට මාර්ගය බුදුහාමුදුරු ලංකාවට කරන්නේ එනා කියන බුදුලා විවාහවල මේ කියලා කියන්නේ යාගේ මස් අටේ ඉන්නේ මොකද කියන්නේ ඒකත් මේ අර දිල්ලෝ පට දිල්ලෝ කරපු කියන්නේ දිලෝගේ හරි ඕනේ ඒගොල්ලෝ කියන්නේ ඔක්කොම දැන් අර ඉතින් කිව්වා මේ ඔය කවුද මේ ඔය පිටතට පරිවර්තන හිතලා ඕ කියන දේශනෙදි කියනවා ඔය විවිධ පරිවර්තනය කරපු ඔය ප්‍රකටයන් දන්නවද? අත්කරු යුක්ති කරනවා. පයානාදී කියන වචනය. පයානාදී කියන වචනය විග්‍රහ කරලා කියන ඔය මේක විග්‍රහ කරන්නේ දැනගන්න කියන. නපයානාදී මොළණී කියන. ඉතින් මෙහෙම කියන්නේ දැන් මේක මේ පොතේම උන්වහන්සේම කියන පයානාදී කියන කියන්නේ පිළිතුරු දැනගන්න කියලා. මේ උන්වහන්සේගේ පොතේ. එතන කියනවා කියන්නේ ප්‍රජානනය වෙනවා. යන ප්‍රජානය. එතකොට මේ විදිහේ බොරු තනි කරමු. දැන් අර මේක අනුසුද්ධි කතා භූත වාක්‍යයන් කුයි බොරු කියන කෙනා ඉවෙන් යනවා. යෝජාපි කතා න කරෝමි විචාර කවුරු හරි මම කරලි වෙලා කරේ නෑ කියලා කියනවා නම් ඒකත් බොරු. උකෝ ප්‍රේක මනාවවන් නිහිනකම ඒ නිහින වැඩේ නිසා ඒ දෙන්නම යන්නේ කියලා නේද? ඉරේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ 166 වෙනි පිටුවේ තියෙනවා අපාය සංවර්ධන කියලා සූත්‍රයක්. අපාය සංවර්ධන සූත්‍රයේ තියෙනවා මුසාවාදෝ වික්කවේ භාවිතෝ බහුලීකතෝ නිරේ සංවර්ධනකෝ. බොරුව දිගින් දිගටම තියාගෙන ගියොත් දැන් සමහර වෙලාවට මෙන්න මේක බලන්න බහුලීකතෝ නිරේ සංවර්ධනකෝ. ඊට වඩා තිරස්ථාන යෝග සංවර්ධනිකෝ. ඊට වැඩි අපනා වේද පත්‍රිකෝ. අබලම්සෝ උසාවාදස් විපාකෝ. අටුම විපාකයේ තමයි මනුස්ස භූතස්ස මනුස්සේ ගුණාට පස්සේ එයාගේ වචන විශ්වාස කරන්නේ එතකොට බලන්න මේක දිගින් දැන් හරිහතුන් වහන්සේලා කියන කට්ටිය මේ බොහුව මේ ධර්ම පදේ කියලා මේවා නිරුක්ති පදේ කියලා මේවා මේ මේවා අර පරිමාණේ කියලා බොරු දිගින් දිගටම කියාගෙන යනවා. බොරු දිගින් දිගටම කරනවා නම් කවුරු හරි අනිවාර්යෙන් නිවන පිරෙට යනවා. ටිකක් අඩු වෙනසන් තිරහා ලෝකේ වෙයි. ඉන්නේ මේක අපායපත් පුතේ. ඊළඟට ඊටදී අඳුනා බලන්න අමුත්‍රිකායේ දාන වර්ගයේ මන්ත්‍රී විභාග මේ හතරේ විභාග දාන වර්ගයේදී. ඉතින් මෙන්න මේක මේ අය මේ තරම් පටන් ගන්නවා. ඒ මෙච්චර භයානක දෙයක් මේගොල්ලෝ කරන්නේ. මේකට කාර්යබල වේගයක් තියෙනවා නිකන් මෙහෙම කරන්නේ නැහැ. ඒක මම හිතනවා අර දීර්ඝව අපේ මුදෙන් ඉහාට මේ පොත්වල තියෙන අඩු කාරණා වෙනින් වෙන වෙන වෙනම ඔප්පු කරන්න ඕන කාරණා ගොඩක් තියෙනවා. දැන් යාක සංදේශනා කියලා එකක් තියෙනවා. මේ සංදේශනා කියන එක මේ සාම කියලා මේ පොරුවක් හදාගන්න. දැන් උදාහරණයක් විතර මම එකක් කියන්න. මෙතුමා කියනවා මෙහෙම. බුදු පියාණන් වහන්සේ දේශනා කරන වදාළ පවිත්‍ර උදාහරණ හැම තැනකම සංඥාන වශයෙන් විවිධ ආකාරයෙන් භාවිත කරන්නේ. මේ තුන පස්සේ සං කියලා අපර පෙන්වන්න බෑ. ඔය විමත් එක දේශනාවක් කියලා. ඒ කියනවා ධර්මයේ කියන තේරුමක් ඇති පාන සංයන කුමක්ද තුනරාය ඉඳලාගත්තේ පහසෙන් වටන. එහෙම අස්සති මහරතනාවේ උපදිත පරිපරි පිළිගෙන යාර දේශනා දෙන්නේ පාන දන්නේ නෑ. අර සූත්‍රවල තේරුම් කියන්න ගන්නවා. ධර්මයේ සංයෝගය දුරනේ කරන්නේ පෙන්වන්න ඉගෙන ගන්න කියලා. හැබැයි පාන වචන දන්නේ නෑ. ඒ නිසා මේගොල්ලෝ හිතන්නේ මේ සංයයයන් වලන ඒ ධම්මාගේ දුක්ඛ භවහත් තේසං හේතු පදාර්ථ තේහන් කියෝ නිරෝධෝ එවම. මොකද මේක තමයි තේසං කිය. දැන් මෙයා කියනවා මේ සං කියන එක මේක සං මේ තේසං කියන්නේ සං කියන්නේ සංවේදනාවක්. ශබ්දයේ පාලිත ශබ්දයේ මේ මේ ශබ්දයේ මේ අ තරු අධේ තරුණා තරුණා වල නිත්‍යයක් තියෙන ආර්ය අරන්නේ සම්පූර්ණ සංතාන කියලා. සබ්බ සබ්මේ සබ්බ සබ්දේ පාරව නම් විභක්තිය නැත්නම් චතුත්ථ ප්‍රති කියන ශක්තිවලදී සම්පාන කියලා කියනවා. ඒ කියන්නේ ඔකදී නා දැන් අපි කියන බුද්ධාන බුදුරජාණන් වහන්සේලාගේ ඕ කරුණාව සම්පූර්ණයි සම්පේක්ෂා දුර තපතපේ කරව නම් නෙවෙයි කියන නිසා ඒ නම් කියන එක නම් වෙනුවට අපි කියන්නේ සතුටි සක්කාති බහුවචනයි නම් කියන පදේකට සංහාරය කියලා කියනවා. ඒක මේක ව්‍යාකරණ ප්‍රශ්නයක්. මේ සංකේතය ඔවුන්ගේ කියන ඒ කියන තේරුම කිසිම සඳහා කියන සං. එයා කියන මේ සංකේතනාව. ඉතින් බලන්න මේක තනි කර බොරු අපි පාන නොදන්න. උඩදී මුදේ ටිකක් තියෙනවා උඩට. අපි සංස්කාරාවෝ විනිත නිසන් කියලා කියනවා. ඕක බොරුවක් සම්පූර්ණයෙන්ම හදාගන්න. ඒ සංස්කාරාවෝ විනිත නිසන් කියන්නේ ඔබට කියන්නේ අන්දාසය. ඥානක බලය. මෙතුමා මේ මේ පොතේ තියෙනවා මේ මේ මේ පොතේ ඉන්නවා මෙල මේ මම කතා කරලා 103 මේ බලන්න 106 වෙනි පිටු මේ උන්වහන්සේ පොතේ නම නිවන් අවබෝධ කරගන්න උපකාර කරන පවිත්‍ර දිරිපක්කරණය කියන එක 106 වෙනි පිටුවේ පොතේ සාකරාව ගැන තියෙනවා කියනවා මේක මේ සංසාරෝ සාරෝක විනී සනිකන් කියන්නේ මනුවාද පුරේ යතු ඒක වික්ෂෝණාන්තේලා මේ සංදේශනා පාවිච්චි කරලා කියනවා ඒ තාම මේ අහ දැන් මේක වංගලි ප්‍රයෝගයේ මේක නෙවෙයි අයෝගු මොනින්දස් පිළිම හොයන් කියන එක තමයි මේ සම්බන්ධ වාචක තියෙන්නේ මේක මනසයි නෑ මේක කියන වේද සාදා මාර්ගා මේක නෝරියෝගේ නිර්මාණයක් සංකාර ඒ කියන්නේ මේකට කියන්නේ අන්දස්සය යමදී කියලා අන්දස්සය යමදී කියන්නේ පරපොරේ පැලා සර්පයෝ කියලා තමන් එක්කෙනාගේ වර්ගයේ දැහැගෙන ඉන්න ආකාරයට නිර්මාණය කරන සංකීර්ණ වචනයෙන් පටන් සංස්කෘත කියන වචනේ අවසන් පොඩේ අවසන් වෙන පොඩේ අමාරුවෙන් කොහෙලා කරපු බාධනේ. ඔකට කියන්නේ අමාරුයි ධර්මවාදී කියලා දාගෙන ධර්මවාදී ඔක්කොම රත්නම තමයි. පදිනා රත්න මාලා බඳින්න කියන්නේ මොනවද? පෙරුවන්. මාලා කියන්නේ මාලා පොඩි බඳින්න කියන්නේ ගැට ගන්නවා. පෙරුවන් මාත්‍රාවක් ඒකලහුන්සා ඔකට කියනවා. මේ බන්ධනයක් වචනේම කියන බන්ධනයක් කියලා මේක දේශනාවක් නෙමෙයි. ඊළඟට මේක අවාසිය මේකක් නෙමෙයි මොකද අන්තාගේ පතර තිබුණේ නෑ මේ අසුත අලංකාරවාදී ආවට පස්සේ පොරොන්දුකින් පස්සේ ඒක පොරොන්දුකින් පස්සේ ආවෙකක් මේක දීර්ඝේශය අගාරකෙනවා මහයෝගයේ ඒකට මුන්නහන්සේගේ මේ අර මොකද ඥානයේ හොයාගත්තු පරම නිරුක්ති ඉතින් මේ අනුවත් මුත්‍යයේ තිබෙන කවියේ කවියක් කියනවා මේ කවියක් මේක මේ මේක සංකල්ප මාත්‍රයක්. ඒක මොනවද කියන මේ සංදේශනා කියන වේලේ ඒකවල මේ සාප. දේශනා කියන කොහොමද ඉන්නේ කියන්නේ වෙනවා. ඉතින් මේක මාතේ පිටු දුවනවා. ඒක තමයි රටේ නිතරම මම හිතනවාද කියලා මාදි කියලා මේ විස්තර කරන්න. ඒ සමාජය දැන් මාත් අපි ඊළඟට මේ කතා කරමු. ඔබ තමයි සම්මා සම්බුද්ධරයි තවදුරටත් කොටසක් තියෙනවා කියන වෙලාව. ලාසර්මා දෙන්නේ නැව පරිසති එන්න. ඔව් පෙරවන් සරණයි අනන්ත අප්‍රමාණකින් ජයතිනේ සිංහත් මාහිතරේ ඉතාමත්ම වැදගත් කරුණු කොටස් කීපයක් ඔබතුමා අපිට මතු කරලා දුන්න අද දේශනාව තුළින් ඇත්තටම මේක හුඟක් වටිනවා හැමෝගෙම දැනගෙන ගැනීම සඳහාම සමාජයේ අවශ්‍ය විදිහට ඒක ප්‍රචාරක කටයුතු කරයි ඊට අමතරව ප්‍රසමාත්මය ඔබතුමාට යමක් එකතු කරගන්න තියනවද අද සාකච්ඡාව නෑ දැන් තමයි හොඳයි එහෙනම් මම මේක අවස්ථාව කරගන්නවා මුලින්ම ජයසේන ජිතිංග මහත්මයාටත් ඒ වගේම අපේ ගෞරවනීය පාලකම දීපානන්ද ස්වාමීන් වහන්සේටත් නම් ගෞරවාන්විත කෘතඥ පූර්වක පුණ්‍යානුමෝදනාවක් කරනවා නිවැරදි දහම මතු කරමින් කල්යාණ මිත්‍රත්වයේ තුලින් අපට නිවන් මාර්ගය පෙන්වා දීම සඳහා ඔබ දෙපළ මේ ආකාරයෙන් අපිට දෙන අනුග්‍රහය පිළිබඳව ඒකින් ප්‍රයෝජන ගන්න ගොඩක් සත්‍ය ලෝකවාසී බෞද්ධ ජනතාව අතරම නිවැරදි තේරවාදී දහමට ලැබී ශ්‍රද්ධාවෙන් යුතු අය ඉන්නවා ඒ අයට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙන දහමක් අදත් මතක දුන්නේ ඒ වගේම මම හිතනවා ගමේ ස්වාමීන් වහන්සේ වත් අපි අමතක කරන්න ඕන සිත් විකින් විට මේ වැඩසටහන වලට සමත් වෙනවා එක් වෙනවා බව අපි දන්නවා. ඉතින් ඒ වගේ මේ වැඩසටහන නිර්මාතු ලලිත දරුවත් මහත්මයාගේ මේ මූලික මූලිකම කරපු අභ්‍යාස අයිමත් නැත් ඒක නිසා තමයි ඒ වගේ කල්‍යාණ මිත්‍රන් පිරිසක් මේ විදිහට එකතු වෙලා ඉන්නේ. ඉතින් එතුමාටත් අපි ඉතාමත් කෘතවේදී පුණ්‍යානුමෝදනා කරන දුස්ත මහත්මයා ඉතාම විශේෂ විශාල සේවයක් මේ ශාසනය වෙනුවෙන් ඉටු කරන ඒ වගේම ඒ ඉටු කිරීමේ ශක්තියක් ඇති පුද්ගලයෙක් හැටියට අපි අඳුනගෙන ඉතින් එතුමාටත් අපි කෘතඥ පූර්වක ප්‍රණාමයේ වගේම කෘතවේදී භාවයේ පුණ්‍යානුමෝදනා පිරිනමමින් එහෙමනම් මම ඊටම ගෞරවයෙන් නැවත වරක් ජයස්නවිසිංහ මහත්මයාට යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන දෙත් සෙවන් සම්මාජයන් විසින් මාතන හොඳයි අත වශයෙන්ම මම මම අපි දැන් අගයන කාලයක් තිස්සේ මේ වෙන විපස්සිය දිහා බලලා මම බොහොම වේදනාවෙන් ඉන්නේ අර ඔබතුමාලගේ වැඩසටහන් කරන මෙච්චර කාලයක් මම මේ ආකාරයෙන් ඔබ කියන්න කියන ඔබතුමාලගේ දර්ශනය සහ ඒවට ඒ කහානියක් වෙයි කියලා නැත්තම් මම එනකොට ඉඳලා මම ওই වේදනාව බොහොම ඉදිමින් හිටියා මේක මේ කාමයේ සිද්ධ වෙනවා දැකලා. ඉතින් ඒක අද මේ සඳහා ඔබ මට සපස් කළ ඒ දීපු ඉඳගෙන මම කරනවා. ඒ වගේම මේ කටයුතු සංවිධානය කළ මේ කටයුතු කරගෙන කවදසත් උපකාර කරන මේ සමන බද්ද විහාරාධිපති අපේ මාළුම ආවේ සායන ආමුදු. ඒ වගේම සමය ආමුදු ඊළඟට අපි තවත් අපි ආයෙත් ඉතල වැඩ කරපු තවත් අපි ස්වාමීන් වහන්සේ ඈ ගන්දිමල් කියලා අපි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා ආන්සේ තාරි ආයෙත් ධර්ම ධර්මයේ වැඩි ඉන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒකම කියන්නේ තියෙනවා ලබන පළමු වෙනිදා මේ සමා වෙන්න ඕන මට සාමභාගයේ දෙන්නේ නැහැ මොකද අපි ඉතින් දෙවෙනි දෙවෙනි සයිඩ් එකේ දෙවෙනි සාටේ ඉන්න වෙන්නේ නැහැ මොකද පළවෙනි තමයි අපි යනවා ආයෙත් ඒ බල අපි මේ මේ ස්වාමීන් වහන්සේ ඒ කටයුත්ත මම දෙන්නේ. අපි වරගෙන ගිහිල්ලා අපි වල తాවකාලික පැවිදි පැවිදි කරලා අපිට බොහොමවත් ලබා ගැනීමේ වැඩසටහනකට අපිට සහාය කරගන්නවා ඒ සඳහා පිටත් වෙලා යනවා පළවෙනිදට ඒ හරම මාසේ මම අනගාටු කරාට තමයි මේකට සහභාගී වෙන්න වෙන්නේ නැති බව. ඒ නිසා ඒ කර්මස්ථාන කරමින් අපි මේ වෙලාවට අපිට අනිවාර්යයෙන්ම මහා සංග්‍රහණයට මේ සහභාගී වීම මහා සංග්‍රහණයට ගෞරවණක් ආරක්ෂ කරන අතර ඔබ දැනගන්නාට මේ සහභාගී වෙනම ධර්මයේ නිවැරදි ධර්මයේ දැනගෙන අපි නිවැරදිව මේකට මාන බලවේග තියෙන බව දැන් ඔබ අපි පිළිගන්නවා ඒවා පරාරණකාර සුන්දරී වස්තුකාරී විදිහේ මාන බලවේගය දිගින් දිගටම කියන මේක බොරුවක් මේක බොරුවක් මේක බොරුවක් කියන එක ප්‍රචාරය කරන්න ඔබ දැනගන්නාටම නිරෝගී නිරෝගී සම්පත ලැබේවා සාසේවන් කරන්න ලැබේවා ආනිවන් දුකේ හේතු ආසනාවේවා Sadhu, sadhu, sadhu. Everyone,